අවසරයි ගෞරවනීය මහා සංඝරත්නයේ ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි තවත් දේශනාවලියේ ධර්ම දේශනාවක් සඳහායි වේලාව ගන්න බලාපොරොත්තු වෙන්නේ සිළුමු දෙනා වහන්සේලා ඒ සඳහා tempත් වෙමු සාදුකාරය පවත්වමු නමෝ තස්සේ භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ කතං බුදස්ස මේ රත්තිං දිවා වීති පතන්ති ති පබ්බජිතේන අභින්නම් පච්ච වෙක්ඛී තබ්බං තීති ගෞරවනීය මහා සංඝරත්නයේ අවසරයි ශ්‍රද්ධා බුද්ධ සම්පාදන පින්වත්නි අපි තව ඉදිරි පාඩයක් ශ්‍රී මුක දේශනා පාඩයක් ඉදිරිපත් කරගත්තේ මේ දස ධම්ම සූත්‍රයේ ඉදිරි පියවරක් වශයෙන්. අපි ඊයේ සාකච්ඡා කරා කම්මස්සකෝමේ කම්මදායාදෝ කම්මයෝනි කියන විදිහට අපි යම් කර්මයක් කරනවා නම් ඒක අපිට දායාදයක් විදිහට යෝනියක් විදිහට බන්දු කෙනෙක් විදිහට පිලිසරණක් විදිහට හේතු වෙනවා හොඳ දෙයක් නම් නරක දෙයක් නම් අර විදිහටම ඒක නරක දායාදයක් දෙනවා. එහෙම නැත්නම් නරක යෝනියක් දෙනවා අපට. නරක බන්දු කෙනෙක් වෙනවා. පිලිසරණ වෙනුවට අපිට හවුහරණක් නැත්තන්ට වැටෙනවා. ඉතින් ඒක වෙච්ච කර්ම ගැන නෙවෙයි දැන් කරන වර්තමානයේ පටන් ඉදිරියට කරන කර්ම පිළිබඳව මේ කම්මස්ස කතා ඥාන සම්මාදිට්ඨිය ඇති කෙනා කෙටියෙන් කියන්නේ සදාචාරාත්මක වග වෙනවා. ඒ වග වෙනවයි කියනකොට සදාචාරවාදියා හිතනවා එහෙම කෙනා එතම් පඩම් කායික වාචික මානසික කිසිම දෝෂයක් නැතුව ජීවත් වෙන්න ඕනේ කියලා. ඉතින් ඒක තමයි මේ සදාචාරවාදයේ තියෙන දෝෂේ. නමුත් ඒ කෙනාට වෙන්නේ මොකද්ද? කරන නරක හෝ හොඳ පොත් ලැබීමක් වෙනවා ඉලක්කමක් තියනවා දාන්නවා. මේ දැනගත්ත පමණින් සියල්ල හොඳ වෙන්නේ නැහැ. විශේෂයෙන්ම වහාම ටික දවසක් යනකොට හොඳ පැත්ත තමයි යන්නේ. මෙන්න මේ අවදිය, මේ අවබෝධය, මේ ප්‍රකාශ ශක්තිය, මේ තෙද, මේ විවෘත වීම තමයි ਸਰවචන්නාංශය අපිට මේ සතිය මාර්ගයෙන් ඇති කළ දෙන්නේ. අපි මේවා වසංගන මෙවුවා දවල් මිකිල් රෑ දානියෙල් කරගෙන ගියාට ඒව ක්‍රියාත්මක වෙන්නේ න්‍යාය ධර්මයකට අනුව ඒ නිසා වසංගන්න බෑ. අපි ඒ බව දැනගෙන කරන ප්‍රමාණය මේක මෙහෙමයි මේක මෙහෙමයි කියලා කායික වාසික මානසික වශයෙන් දැන ගැනීම පෞරුෂත්වයක් නැති කෙනාට දරන්න බෑ. අන්නේ පෞරුෂත්වයේ දෙන්නයි ਸਰුවචනාංශේ හිත අලුත් කරගන්නයි ਸਰුවචනාංශේ සීලයක් දීලා තියෙන්නේ. ඕනම කෙනෙකුට කැමැති පරිදි සීලයක් අරසා කරන්න පුළුවන්. ඒ නිසා සීලයක් තියෙන කෙනාට අත්තානුවාද බයක්, පරානුවාද බයක්, දණ්ඩ බයක්, දුක්ගති බයක් නැතිවීම තමයි පෞරුෂත්වය කියන්නේ. ඉතින් ඒක නිසා ඒ සෝණ දණ්ඩ ආදී සූත්‍රවල ਸਰවචනanse පෙන්නනවා සීල පරිදෝතෝ පඤ්ඤා පරිදෝතං. සීල පිරිසුදු නම් එයාට ප්‍රඥා පිරිසුදු. සීලවන්තස්ස පඤ්ඤා. ප්‍රඥාව තියෙන මනසට සීලේ පඤ්ඤාවන්තස්ස සීලං. ලෝකේ ප්‍රඥාව තියෙන කෙනාට සීලේ තියෙන්නේ නැත්ති පඤ්ඤා නැත්ති සීලං. ඒ නිසා යම් කෙනෙක් ගාව සීලේ නැත්නම් ඒ කෙනා ගාව තියෙන ප්‍රඥාවට බුදුරජාණන් වහන්සේ ප්‍රඥාව කියන්නේ නමුත් අද ලෝකේ තියෙන පොදු සම්මතියට ගත්තාම සීලවන්තකමත් ප්‍රඥාවන්තකමත් අතර සම්බන්ධේ නැහැ නැත්තම් තියෙනවා නාස්තිකයි. වැඩියෙන්ම ලෝකයේ අද ප්‍රඥාවන්තයි කියන මිනිස්සු දාරුණුම අපරාධකාරයෝ. කිසිම සම්මාදිටියක් නැහැ සම්මා සංකප්පයක් නැහැ සම්මා වාචා සම්මා කම්මන්ත සම්මා ආජීව මොකක්වත්ම නැහැ සූර කෑම විතරමයි කරන්නේ. ඒකට තමයි PhD, double PhD, professor අනම්මනම් කියාගෙන දීලා ගියාට පස්සේ ඒ ඒ ඔළුවකට ආය සදාචාරය දාන්න බැරි තරම්. ඒ නිසා කියනවා අපි MS එකක් ගත්තා නම් BS එකක් ගත්තා නම් බුල්ෂිට් කියලා කියන. කක්කා. MS නම් මෝෂිට්. තව තවත් කක්කා ඔළුවේ. PhD නම් pile deep and high. එහෙම නැත්නම් කියනවා permanent head damage. ආයෙ ඌ හදන්න බෑ කපට. ඒ කොහොමඩක්වත් උගේ ඔළුවට ආයේ බයලජ්ජාව දාන්න බෑ. ඒ නිසා සීලය සහ ප්‍රඥාව අතර අද තියෙන පුදුමාකාර විකෘතියක්. ඒ නිසා අපේ හිටපු කේමානන්ද ස්වාමීන් වහන්සේ අපවත් වෙන්න කිට්ටු වෙලා ලියුව විශාල පොතක්. ඒක අපිට මුද්‍රණය කරගන්න බැරි වුණා. මේ නවීන විද්‍යාව නැත්නම් මේ කියන විද්‍යාවයි බුදුහාමුදුරුවෝ පෙන්වන විද්‍යාවයි අතර කොච්චර වෙනසක් තියෙනවද? අද විද්‍යාව කරන අයගාව බයලජ්ජාව ඇත්තෙම නැහැ. මුදු බයලජ්ජා තියන විද්‍යාව කරන්න බෑ. එතකොට බුදුරජාණන් වහන්සේ පෙන්වන මේ චක්කුංගුතපාදි ඥානංගුතපාදි පඤ්ඤාවුතපාදි විච්ඡාවුතපාදි කියනකොට මේ තියෙන විද්‍යාවයි ඒ තියෙන විද්‍යාවයි අතර අද අපි පොඩි දරුවෝ පටලවාගෙන. කාලයක් අපි මේකට නවීන විද්‍යාව කිව්වා අරකට විද්‍යාව කිව්වා. දැන් නෑ දෙකම එකට දාලා. අන්න ඒකෙදි මේ සීලය සහ ප්‍රඥාව අතර මේ සෝන දන්න බ්‍රාහ්මණයා කියපු සරුවචන් වහන්සේ විතින් අනුදැනවදාර ලද මේ සීලය සහ ප්‍රඥාව දෙක අතර ලොකු දුරස්ත ගතියක් තියෙනවා. මේ දෙක සීලය සහ ප්‍රඥා දෙක අතර තියෙන තද්ද සම්බන්ධය පෙන්නලා හරි ලස්සන කතාවකින් එක එන්නේ ගොඩක් වෙලා යන නිසා දීගනිකායේ සූත්‍රයක් හොඳට කියවලා බලන්න සර්වඥාන්සේ තෙන්ඩේ බ්‍රාහ්මණයා හිර කරන හැටි එතන ගෙනියන හැටි. ඊට පස්සේ බ්‍රාහ්මණයා කියනවා සීල ප්‍රඥා බන්තේ අග්ගමක්ඛායති ලෝකේ. අග්‍රම ධර්ම දෙක තමයි සීලය ප්‍රඥාව. ඉතින් ඒක වාදකර කොටන ගන්න බුණා. ඒකේ සමාධිය සඳහනුත් නැහැ. කෙලින්ම සීලයෙන් ප්‍රඥාවට ප්‍රඥාවෙන් සීලෙට ඒක විපස්සනා භාවනා කරන කට්ටිය මේක ආයුධයක් කරගන්න. සමාධියක් නැහැ. සීලවතර ප්‍රඥා ප්‍රඥාවතර සීල. ඉතින් මේ විදිහට සීල ප්‍රඥා දෙක වඩන කෙනා පළවෙනි වතාවට තමයි දැනගත්තොත් මේ උප්පත්තියෙම සාජාතියම අපිට සීලෙ පිටන්නේ නැහැ. සීල කෙනෙක් કૃතිම දෙයක් කියලා දැනගන්න ඕනේ. ස්වභාවයේ තියෙන જાතිය බෝ කරන්න. જાතිය බෝ කරන්න යනකොට කොයි දෙයක් තොට්ටුයිනේ. ඒකෙදි නෑ මොනක්වත් දෙයක්. ඉතින් ඒ කොයි දෙයක් තොට්ටු දෙලා වෙලාවට සදාචාරාත්මක මේ වගවීමක් නැහැ. ඉතින් සරුවත්යන් වහන්සේ නමක් පහළ වෙන්න ඕනේ. ශාසනයක් එන්න ඕනේ. සමා ධර්මයක් සංඝයා වහන්සේලා ආවට පස්සේ හතරවෙනි එක තමයි සීලය. සෝතාපට්ටි මාර්ගහංගර හතරවෙනි එක සීලය. බුදු ජානන් වහන්සේ කෙරෙහි ඇති සද්ධාව, ධර්මයේ කෙරෙහි ඇති සද්ධාව, සංඝයා කෙරෙහි ඇති සද්ධාව සහ තමන්ගේ සීලයේ කෙරෙහි ඇති සද්ධාව. ඒකේ සෝවාන් කරන තරම් බරපතල දෙයක් තමයි මේ රකින්න සීලය තරම් වැදගත් කියලා තේරුම් ගන්න එක. නමුත් ඒ බව පටන් ගන්න කෙනා තමන්ගේ කායික වාචසික මානසික ක්‍රියාවලට සතිය දාපු ගමන් ඒ කෙනාට ඇති වෙන්නේ මහා චකිතයක්. මොකද කය කවදාකවත් ඕන විදිහට වැඩ කරන්නේ වචනේ කවදාකවත් ඕන විදිහට වැඩ කරන්නේ හිත ගැන කුමන කතාවක්ද. ඉතින් මේක මේ හොයලා බැලුවොත් කය වචනය හිත කියන තුන්දොර අශික්ෂිතයි කියලා සිල්වතෙක් ඉදිරිපිට කර්මස්ථානාචාර්යවරයෙක් ඉදිරිපිට ਸਰවඥාන්සිත ඉදිරිපත් වෙන්න ඉදිරිපත් කරන්න කමඨහන් වார்த்தාවක් පුදුමාකාර පෞරුෂත්වයක් අවශ්‍යයි. ඒ සඳහා අපි අතර හොඳ අන්‍යෝන්‍ය අවබෝධයක් sannivedanayak තියෙනවා. ඉතින් ඒකට අපි ඒක මට්ටමට ගන්නේ සීලය හරහා. අපි සීලය රැකීම සඳහා ඕන දෙයක් කැප කරලා තේරුම් අර ගන්නවා. ඒ නිසා සදාචාරවාදියා ඒකට කැමති නැහැ. එයා කියන්නේ සදාචාරයේ සීලේ සමාධි ප්‍රඥා ඕන වැරදි කරන්නේ නැතුව වැරදි කර දඬුවම් කරලා හිරේ දාන්න ඕනේ පොලිසියට දාන්න ඕනේ එච්චරයි. මිනිස්සු හදන්න ඕන ගමන් නැහැ. බටහිරින් ආපු තුප්පහි නීතියේ තියෙන ඔච්චරයි. අද ලංකාවෙත් ක්‍රියාත්මක වෙන ඒ නීතිය. රෝමලන්දේසි නීතිය. ඒකේ සදාචාරය කියලා කියන්නේ වැරදි කරන එක හිරේ දාන. හිරේ දාන තීන්දුව කරන නඩු ශාලාවේ ඉන්න එකයි ඊට වැඩිය පහදඩේ. හැබැයි ඌ ඒ වැරද්ද කරලා නැහැ. ඉතින් ඒ නිසා ඌ හිරේ දානවා. නමුත් සරුවචනසික නීති උන්කෝක් වෙනස්. සරුවචනන්දේ නඩුකාර ශාලාවට උඩ නගනවන නගන සීලවත්තේ. එයාට තේරෙනවා මේ ලෝක සදාචාරය. මොකද තමන්ගේ සීලය අඩුයි කියන එක, කාය දුස්චරිත තියෙනවා කියන එක, වචී දුස්චරිත තියෙනවා කියන එක, මනෝ දුස්චරිත චිත්ත සංකලේශ තියෙනවා කියන එක පිළිගන්න විශාල බෞද්ධ සත්‍යයක් ඕන. ඒක තමයි ශාසනය කියන්නේ. ඉතින් දැනගෙන ඒකට තව තවත් ආලෝකය දාලා ටෝච් එකක් ගහලා වගේ සර්ච් ලයිට් එකක් දාලා වගේ මේක බලන්න බලන්න කුඩා කඩපාඩු පේනවා. අන්නේ අඩුපාඩු පේන වෙලාවේදී කතම් භූතස්සමේ රත්ත්‍ින් දිවා වීටිපතන් තීටි පබ්බජිතේන අභින්නම් පච්ච වෙක්කිත බං කය වචන දෙක හිතෙන් පටන් ගන්නෙ හිතෙන් වෙලා තමයි වචනේට නැගෙන්නේ ඊට පස්සේ තමයි ක්‍රියාවට නැගෙන්නේ. ඉතින් අපිට අර කය වචන දෙක පිළිබඳව ස්වයං විවේචනයක් කරගන්න බැරි නිසා අපි ඒක වසංගන නිසා හිත මොන මොන පාරේද දුවන්නේ කියලා බලන්න දන්නෙත් නෑ බැලුවත් අපි හරියට පශ්චාත්තාප වෙන මේක කවදාවත් හදන්න බෑ කියලා. ඒ නිසා අපි ඉන්නේ විශේෂයෙන්ම පැවිද්දා සීලයක් ගැන සලකන කෙනා Taman ගැන එච්චර සතුටුදායක මට්ටමක නෙවෙයි. ගිහින් යන්න තියෙන දුක ඒකට අසතුටුදායක තත්ත්වයක් තමයි කියන්නේ දුක්ඛ සත්‍යය. ඒකෙදි කියනවා ගිහියන්ගේ දුක මේ කියන්නේ සීලයක් සමාදන් වෙන්නේ ඉස්සෙල්ලා තියෙන තෘෂ්ණාව හා සම්බන්ධ වෙලා ආසාවල් බැඳිලා. පැවිද්දගේ සිල්වන්ත එක්කනාගේ දුක තියෙන්නේ ද්වේෂය හා බැඳිලා. ද්වේෂය හැම වෙලාවෙම පැවිද්දා ඉන්නේ ද්වේෂයෙන්. මොකද එයා අර කාමෙන් අයින් වෙලා ඉන්නේ. ඒ නිසා හොස්ස ළඟින් මැස්ස යන්න බෑ. කේන්ති අනේක තමයි තමන් කෙරෙමුත් ද්වේෂයෙන් එන්නේ. අනුන් කෙරෙමුත් ද්වේෂයෙන් එන්නේ. ඒක ධම්මසංගණී අට කතාවේ විස්තර කරලා දීලා තිනවා සිල්වතාට සංසාරේ බැඳිලා තියෙන ද්වේෂයෙන් කියලා. ඉතින් සිල්වතාට තමන්ගේම අඩුපාඩුකම් ටික දැකගෙන ඒක දිහා බලන්න බුද්ධමාකාර මෛත්‍රයක් ඕනේ තමන් විශ්ේ. මේක දැක්කේ නැත්නම් ප්‍රමාණ කෙරුවේ නැත්නම් හදන්න බෑ. අපි කියනවා භයානක ලෙඩක් රෝග නිర్ణය කරන්න නැතුව ලෙඩේ මොකද්ද කියලා දන්නේ නැතුව හදන්න බෑ. බෙදකම් කරාට බෙහෙතට ලෙඩේට බෙහෙත් දෙන්නේ නැහැ. ඒකදී අපිට මේ කෘෂිකර්මදී උගන්වනවා ගහකට ලෙඩක් ආපුවාම ඒ ගහ දුර්වල වෙනවා. දුර්වල වුණාට පස්සේ අහල පහල තියෙන විස බීජ ගොඩක් ඒකට ඇවිල්ලා අර මූල රෝගකාරක විස බීජයේ තිබියදී දුර්වල ගහට අනිත් ඔක්කොම විස බීජ ආපුවාම ගහ රෝග ලක්ෂණ පහල කරනකොට මූල විස බීජය හැංගෙනවා නැත්නම් ප්‍රසිද්ධ නැති වෙනවා. ඉතින් අපි රෝග ලක්ෂණ වල වෙදකම් කරාට මූල විස බීජය අල්ලලා නැහැ. මනුෂ්‍ය කයෙත් එහෙමයි. මනුෂ්‍ය කය ලෙඩක් ඇවිල්ලා දුර්වල වුණාට පස්සේ අහල පාර තියෙන විස බීජ ඔක්කොම එනවා. එතකොට මේ මනුෂ්‍යගේ පටකයක් අරගෙන ඒකේ තියෙන විස බීජ වර්ග කරන්න ඕන. ඔක්කොම මොන මොනවද තියෙන කියලා කල්චර් කරනවායි කියලා කරලා බැලුවට පස්සේ පේනවා එක විස බීජයක් නෙවෙයි විස බීජ පවුල් පන්ති ගොඩාක් තියෙනවා. දැන් මේකේ කෝකද මූල විස බීජය කෝකද දෙවෙනි විස බීජය තුන්වෙනි විස බීජය කියලා දුර්ල වෙන්න වෙන්න වෙන්න තාම පුංචි විස බීජ පවා අපට දඬුවම් කරනවා. මේ තෝරාගත්ත විස බීජ සෞඛ්‍ය සම්පන්න කෙනෙකුට ආයේ ආසාදනය කරන්න ඕන. ආසාදනය කළා යාගේ ලෙඩ රෝග බලන්න ඕන. බලනකොට ප්‍රධානම ලෙඩේට බලපාන විස බීජය එක එකක් විස බීජ ආසාදනය කරනද සෞඛ්‍ය සම්පන්න කෙනාගෙන් අල්ලන්න ඕන. අල්ලලා දැනගන්න ඕනේ මේ මේ විස බීජ තිබා මේ මේ රෝග ලක්ෂණ. මේ දෙවෙනි වතාව. ඊට පස්සේ ආයෙසර සහතික කිරීමට ඒක විදලා බලන්න ඕනේ. ඇඟට දාලා බලන්න. ඒකට තමයි කියන්න පුළුවන් වෙන්නේ මේ ජාතික වශයෙන් යන මේ රෝගයේ මූල කාරකය මේයි කියලා. එතෙන් යනකම් රාජ්‍ය රාජ්‍ය ප්‍රකාශ කරන්නේ රාජ්‍ය ප්‍රකාශ කරන්නේ මේ මේ රෝග ලක්ෂණ තියෙනවා රෝග ලක්ෂණ දැඩි වෙන්න ඉස්සලා කරුණා කරලා ඉන්දි ස්පිරිතාලෙට අපි එයාගේ රෝග ලක්ෂණ විතරයි වෙදකම් කරන්නේ. රෝග නිర్ణය කරාට පස්සේ විතරයි රජයට ප්‍රකාශ කරන්න පුළුවන් මේකයි ලෙඩේ මේකයි බේදකය. ඒ වගේ අපි තියෙන රෝග නැත්නම් විතර්ක ගත්තොත් ගොරෝසු විතක්ක තියෙනවා සුකුම විතක්ක තියෙනවා සුකුමතර විතක්ක තියෙනවා. ඉතින් අපි සාමාන්‍යයෙන් අඳුරගෙන තියෙන්නේ අපේ තියෙන මේ ගොරෝසු විතක්ක අනුව තමයි මම මෙහෙම කෙනෙක් කියලා අපි හිතාගෙන ඉන්නේ. ඒත් ඒක අයින් කරාට පස්සේ යට තියෙනවා සුකුම විතක්ක වගේක්. ඒක හුඟක් වෙනස්. ඒකත් අයින් කරලා තියෙනවා අති සුකුම විතක්ක වගේක්. ගාක් වෙනස් හරියට tira තුනකින් වහලා තියෙනවා. පළවෙනි tire අයින් කරපන් දෙවෙනි tire පේන. ඒක අයින් කරපන් තුන. ඊට පස්සේ තමයි පේන්නේ. ඔය පත්තිනි දේවාලේ වගේ තැන්වල tira හතක් තියෙනවා. tira හතේ හැපැත්තමයි දෙයියෝ වැඩ ඉන්නේ. ඒ කිය ඇම්බැක්කේ දේවාලේ මේ පැත්තේ තියෙන ඉතින් අපේ කපු પરම්පරාවේ කට්ටිය. ඉතින් අපිටත් තියෙන අයිතිවාසිකමක් මේ දැන් කෙරෙන්නේ නැහැ. අපි අහිං වෙලා ඉුවයි. ඉතින් අපේ ඒ වැඩ කරන අත්තා කපුකම් කරද්දී අපි ලොකෝපච්චි ගිහිල්ලා තියෙන හොඳ හොඳට බොනවා මස් කනවා. ඉතින් ජොලියේ ඉන්න මිනිස්සයා. ගිහලා පුංචි බණ්ඩේ මේ මොනවද ඕක ඇතුලේ තියෙන්නේ කියලා. ආ කෑ ගහන්න එපා. රුපියල් 500ක් දුන්නොත් පළවෙනි තිරේ අරිනවා. 1000ක් දුන්නොත් දෙවෙනි තිරේ අරිනවා. ඉන් එහාට නම් බෑ කිව්වා. කතරගමත් එහෙම තමයි. දෙන්න නෝට්ටු හැටියට තමයි තිරේ ඇරෙන්නේ. ලොකෝපච්චි කඩාගෙන ගියලු තිර හතම. ගිහිල්ලා බලන මොකක්වත් නැතිලු මලකට කාපු කෑලි ටිකක් විතරක් තියවලු කපුවා ඔළුවේ යට උඹ බලපම් පුංචි වන්නේ කරන වැඩේ මට හම්බ කරන කණ්ඩවත් කියන්නේ උඹ කරපු වැඩේ කියලා. ඇත්තටම ගිහිල්ලා බලන තිර හතේ හැවැද්දවත් මොකක්වත් නැහැ. අම්මු පචේ ගෙනියන්නේ. කපුව යන්නෙත් නැහැ බයයි. ඔය හොඳට මස් ටිකක් කාලා බී ලයින් එක කඩාගෙන යනවා. ඒ වගේ තමයි මේ තිර හත විසුද්ධි හතක් කියලා බුදුරජාණන්සේ කියන සීල විසුද්ධි, ditta විසුද්ධි, චිත්ත විසුද්ධි ආදී වගේ තිර හත තියෙනවා. පළවෙනි සීල විසුද්ධිය සුද්ධ කරාට පස්සේ චිත්ත විසුද්ධිය. ඊට පස්සේ ditta විසුද්ධි. ඊට පස්සේ කාංකා විතරන විසුද්ධි. මේ එක එකක් අරගෙන යනකොට අපි මේ ඇතුළෙම තියෙන මග්ගා මග්ග ඥාන දර්ශන විසුද්ධිය ඥාන දර්ශන විසුද්ධි. ඒව මොකක්වත් දන්නේ නැතුව අපි මේ තාම තිරහතේ මෙහා පැත්තේ ඉඳගෙන සීල විසුද්ධි තිරේට වැඳ වැඳ ඉන්නවා. ඒකවත් අපිට විශ්වාස නැහැ මේ ජීවිතය ඇතුළත වෙනසක් වුණාද කියලා. එහෙම නැත්නම් ඒකත් අපි වහන්න හදනවා. නමුත් කවදා හරි අපි හිතමු කතම් භූතස්ස මේ රත්ත්‍ින් දිවා වීතිපතන් තීති කියලා මේ මගේ කය විතරක් නෙවෙයි වචන විතරක් නෙවෙයි හිතේ චිත්ත ප්‍රවෘතිය විඥාන ස්රෝතය කියලත් මේකට කියනවා. මොක වගේ එකක්ද කියලා දැනගන්න කෙනෙක් උත්සාහ කළොත් කිසිම කෙනෙකුට කවමදාකවත් සතුටක් නම් ඇති වෙන්නේ නැහැ. ඒකේ තියෙන්නේ හත් අවුරුද්දක් පරණ වෙච්ච අසුචි වලක් වගේ කක්ක ගොඩක්. ඉන්සහා අපි හරි කැමතික පේන් කරලා තීර දාලා වහලා පෙන්නගෙන ඉන්න එක තමයි තියෙන්නේ. ඔය රූපලාවන්‍ය මධ්‍යස්ථාන ලෝක තමයි කරන්නේ. අසුචි කලේ පිටපැත්තේ පින්තාරු කර කර ඉන්නවා. අසුචි ඇතුලේ තියෙන කුණු වෙච්ච මස් නැත්තම් අසුචි. ඒක මාගන්ධය සූත්‍රයේ සර්වචනන්සේ උපමාවක් විදිහට පෙන්ලා තියෙනවා. ඉතින් අපිට මේක බලන්නේ නැතුව කවදාකවත් සුද්ධ කරන්න බෑ. ඒ නිසා මම මේක බලන්න ඕනේ. බුද්ධ බුද්ධාලෝකය කියන්නේ මේකයි. ප්‍රකාශ ශක්තිය කියන්නේ මේකයි. බලන්න ඕනේ වෙන කාටවත් බලන්නත් බෑ. මගේ එක කාටවත් බලන්න බෑ. සරුවචනාංශයට පමණක් ආශය අනුසය ඥානෙදී බලන්න පුළුවන්. දැන් ඒ ඇහැ වැහිලා. අපිට මේක බලන්න ඕනේ. ඉතින් ඒ බලන්න වෙනකොට ප්‍රථමයෙන්ම අපි කරන්නේ කය වචන දෙක පුළුවන් තරම් කීකරු කරන සීලක ඉඳගෙන චිත්ත විසුද්ධියට හිත දාලා හිතේ නීවරණ මට්ටම හිරිවට ගන්න. මේ විතික්‍රම කෙලස් අයින් කරුවට පස්සේ නැත්නම් ප්‍රමාණයකට යටපත් කරාට පස්සේ පරිඋත්ථාන කෙලස් ගැන උත්සාහ කළේක අයින් කරාට පස්සේ පටිපක්ඛ විගමනේන ගම්බීරෝපි ධම්මෝ සුපාකටෝ භවේ කියලා අර ගුරුසු කෙලස් දෙක අයින් කරාට පස්සේ ඔන්න ඇතුලේ පේනවා. පළවෙනි එක සීල ශික්ෂා දෙක සමාධි ශික්ෂාව මේ ප්‍රඥා ශික්ෂාව කියන්නේ මේක දකින්ද පෞරුෂත්වය. ඒක හුඟ දෙනෙකුට නෑ. ඒ කියන්නේ හුඟ දෙනෙක් කියනවා මේ කාලේ විපස්සනා භාවනා කරන්න බෑ. සමතේ කරගත්ත ඇති. තව කෙනෙක් කියනවා සමතේ වුණෙත් නෑ. සීල තිබ්බොත් ඇති. තව කට්ටියක් කියනවා සීලේ වුණෙත් නෑ. දාන තිබුණොත් ඇති කියලා. ඒකට අපි ලොකු සංසින්න කාලේ කියන්නේ දානක එක්ක කියලා. Tamange බඩ පුරව ගන්න පාත්‍රය පුරව ගන්න දාන දෙනවා නම් ඇති අප්පා. ඒත් මන්දයි සාසනයට කියලා ඒ ටික කරනවා. සීල සමාධි ප්‍රඥා කතා කරන්නේ. මොකද ඒක නෙවෙයි සාසනය කියන්නේ. සාසනය කියන්නේ සීල සමාධි ප්‍රඥා. මෙන්න මේකට මේ හිත මෙහෙවීමේදී අපිට සරුවච්චන්හන්සේ දීලා තියෙන උපමාන මොනවද? උපක්‍රම මොනවද? නැත්නම් ඉඟි මොනවද කියලා බැලුවොත් අපි අර ඊයේ ඉදිරිපත් කරගත්තේ සංඛ සූත්‍රේ පේනවා. යම් කිසි කෙනෙක් හිතනවා නම් නැත්නම් යම් සාස්ූරයක් කියනවා නම් සතෙක් මරුත් අපායයි. හොරකමක් කෙරුවොත් අපාය යනවා. ඒකාන්තෙම අපාය යනවා. ඒ නිසා යම් කර්මයක් යම් යම් කර්මයක් බහුල කරන ජීවිත නම් ඒ ඒ අනුව පායට යනවා කියලා කිව්වොත් සරුවචන්සේ කියනවා මිනිස්සයා ස්වභාවයෙන්ම වැඩියෙන් බහුල වශයෙන් කර්ම රැස් කරනවා පව් කරනවා නෙවෙයි ස්වභාවය හොඳයි එමුණ එක එක්කත් අපාය යන්න බෑ එතකොට නිගණ්ඨනාත පුත්‍රගේ ගෝලයා ඒ කියන්නේ ගාමිණී අසිබන්ද පුත්ත ගාමිනී බාරද්ද බාර ගන්න. ඒකට සරුවචනසේ සඳහන් කර තිනවා මමත් කියනවා. හැබැයි යං යං කම්මං යං කම්මං වේදනීයං තං විපාකං පටිසංවේදී. දැන දැන කරන කර්ම වලට විතරයි නැත්නම් චේතනාවට දෙමිතර වේදනියන් කියලා කතා කරනවා. ඊට පස්සේ සරුවදන කියනවා යම් කිසි කර්මයක් මහන්නේ චේතනාපූර්වක කරා නම් අනිවාර්යයෙන්ම ප්‍රතිසන්දෙට බව මම වසන් ගන්නෙ නැහැ ඒක ඇත්ත. යම් කර්මයක් තමයි දැන දැන දැක දැක කරා නම් අනිවාර්යයෙන් මේක ප්‍රතිසන්දේනවා. නමුත් සරුවචනාංශේ විස්තර කරන මේ පටිසන්ධීමේ ක්‍රම තුනක් තියෙනවා. ditta dhamma vedini වශයෙන් කරන්න පුළුවන්. අපරාපරි වේදනි වශයෙන් පුළුවන්. උපපජ්ජ වේදනි වශයෙන් වෙන පුළුවන්. ඇත්තටම ditta dhamma උපපජ්ජ අපරාපරි. ඉතින් ඒකෙදී අර බය මිනිහා එහෙම නැත්නම් පෞරුෂත්වයක් නැති එකන මෙලව ගෙවන්න කටයුතු කරන්නේ. එයා ඊගාවාත්මයේ ඉඳ තියලා මෙලව දවල් මිගිල් රෑ දනිල් සෙල්ලමක් කරගෙන ඉන්නවා. කෙරුවේ නෑ වාගේ. බඩේ අන්තට්ටු හත අටක් බඩේ. හැබැයි ඉතින් බොහොම සාන්ත දාන්ත උපාසක විදියට ගත කරනවා. එතකොට ඒක මේ ජීවිතේ පැනපුවම යහත්මට යනවා. ඒක බැරි වුණොත් උපපජ්ජ වේදනීය වෙනවා. ඊට පස්සේ ශේෂ කර්ම වශයෙන් දිගට යනවා. සරුවචනාංශේ සඳහන් කරන මේ ශාසනය කියන්නේ සීල ශික්ෂා, සමාධි ශික්ෂා, ප්‍රඥා ශික්ෂා කියන්නේ ඊගාවත්මෙට ගියොත් ඔක හත් ගුණයක් වැවෙනවා. ඒ නිසා මේ ජීවිතේම ගවන්න පුළුවන්. ditta dhamma karma, ditta dhamma වශයෙන් ගෙවන ක්‍රමේ තමයි කර්මයට මුහුණ දෙන එක. ඒ තමයි භාවනාදී අපි කරන්නේ. ඒක තමයි පළවෙනියෙන්ම අපි කරන්නේ චිත්ත ප්‍රවෘත්තිය අලුතෙන් කර්ම රැස් කිරීමෙන් පුළුවන් තරම් අයින් කරනවා. කාම මේ පීතික්‍රම භූමියෙන් අපි සිල්පද වශයෙන් මේ වගේ තැනට ඇවිල්ලා හැංගිලා බේරෙනවා. බේරුණාට පස්සේ උඟ දෙනෙකුට ඒ ඇති තත්ත්වයට දෙදී හිත සමාධිගත වෙනවා නැත්නම් ඒකෝදි භාවයටපත් වෙනවා නැත්නම් ඒකාග්‍ර වෙනවා කියන එක කරන්න අමාරුයි. ඒකාදි ඒකෝදි භාවයටපත් කරන භාවනාව කියන්නේ. නමුත් අපි හිතමු කාට හරි චිත්තක්ෂණ කීපයක් සතිය පිටවන්න පුළුවන්. සීලය දැන් නැහැ. දැන් සිල්පත කැඩෙන්නේ නැහැ. පියවර හතර පහක් සක්නේ ගත කරන්න පුළුවන්. හුස්ම රැලි හතර පහක් සමාධියේ නැත්නම් සමාධියේ සතිය පාත්තන්න පුළුවන්. එයාට හැකි සංඥාවක් ආවොත් මම මේකට තව පුළුවන් තරම් උදව් කරලා මේ තක්මන හතරක් කරන එක පියවර පහක් හුස්ම රැලි හතරක් පහක් කරන එක හයක් හතක් දිගට දිගට දිගට කරන්න පටන් අරගත්තොත් ඒකට ක්‍රමසහ විදි තියෙනවා. ඒ යෝගාවචර හිතලා ගත්තොත් එයාට දැක ගන්න පුළුවන් තමයි පියවර 50ක් 60ක් හුස්ම රැලි 50ක් 60ක් විනාඩියක් දෙකක් තුනක් හතරක් ජීවිත පරිඋත්ථාන කෙලෙස්සෙමුත් අයින් කරගෙන ඉන්න පුළුවන්. ඉතින් ඒකට හොඳට හිත හුරු කරන්න ඕනේ. පළවෙනි චිරෙත් අයින් කරා දෙවෙනි චිරෙත් අයින් කරා. දැන් මේක දිහා හොඳට බලාන හිටියොත් පේනවා. ඒ වුණත් දුක තියෙනවා. දැවිලි තියෙනවා. තැවිලි තියෙනවා. නූපන්න කුසල් නොයිපදවීමක් නෑ නෝත් පරණ කර්මවල ශේෂ වාර ගෙවෙනවනේ දැන් දැන් මේකට හිතනරක් කරගත්තොත් මේකට පශ්චාත්තාප වුණොත් නැද්ද කිමිතරම් මෙච්චර දන් දුන්න මෙච්චර සිල්ලක්ක බහන කරා ඒත් බලපංකෝ තාම දුක එහෙමමයි කියලා මේකට පශ්චාත්තාප වුණොත් කවදාකවත් හම්බෙන්නේ නැහැ යෝගාවචරයට දැනගන්න මේ එන්නේ දැන් කරණිව නෙමේ පරණ දේවල් ඔක දිත්ත ධම්ම වශයෙන් දැන් ගෙවෙනවා ඕක පුළුවන් තරම් වැඩි කරන්න වැඩි කරන්න කියන එකත් එච්චරම හොඳ නෑ. ඔකට එන්න දෙන්න මොකද ඔක යට ගැහුවොත් හත් ගුණයක් මෝරලා තමයි ඊගාවාත්මෙ දෙන්නේ. ඊගාවාත්මයක් නැත්තම් ප්‍රශ්නයක් නෑ. ඒක කියනවා ශ්‍රී ලංකත්තා ගෘතම් පීවේ ණය වෙලා හරි ගමන්නේ මේ ගිතෙල් බීපියව ගෙවන්නේ අපි නෙවෙයිනේ. භස්ම භූතයේ ජීවි ජීවිතේ මේ භස්ම මරෙන් මැත්තේ ආයෙ ඉමනක් නැහැ. ඕක වස්තු පටවි පටිය වලට යනවා මම නැහැ. ගෙවන්න වෙන්නේ මට නෙවෙයි. ඒ නිසා ණය වෙලා කාපියව. අද මුළු රටම අපි මුළු ජාතියම උපදෙ හෙට උපදින එකත් රුපියල් 60 60000කට වැඩිය දැන් අය. ඒ තරම් විශාල ණයක අපි යන්නේ මේ. අපි එන්නේ එන්නේ එන්නේ ණය බරින් වැඩි වෙනවා. උපදින හැම දරුවෙක්ම අපි මේ කාපු කෑමන නිසා ණය. ඒ වගේම තමයි අපේ ජීවිතේ ditta ධම්ම වශයෙන් ගෙවන්න පුළුවන් මේ කර්ම තිබියදී ඒ ධර්ම කර්ම වලට මූණට කියලා ගහලා ඒ කර්ම වලට උණු වතුර වක් කරලා ඒක ගැන පශ්චාත්තාප වෙනවා. ඉතින් බුදුරජාණන් වහන්සේ සඳහන් කරනවා මේ චේතනා වශයෙන් කරන කර්ම ගෙවිය යුතුය නම් ගෙවීමේදී ditta ධම්ම වේදිනිය වශයෙන් ගෙවෙන එක තමයි ලේසිම වැඩේ. ඒක නිසා පැමිණි දුක් පැනිරහයි කියලා සිංහලයා කිව්වේ කට කහනවට නෙවෙයි. පැමිණි දුක් පැනිරහ බව තේරෙන්නේ නූපන්න කුසල් නොයිපද වීමටත් වඩා uppannānaṁ pāpakānaṁ akusalaṇaṁ dhammānaṁ pahānāya චන්දං ජනේති වායමති විරියං ආරභති චිත්තම් පග්ගණ්ණාති බදාති. ඉතින් යෝගාවචරය මේ විදිහට යම් ප්‍රමාණයකට සතිය පිහිටුවගෙන දැන් දන්නවා මගේ අරමුණේ සතිය යනවා. ඔන්න අපි අද දවල් කතා කරා වගේ අපේ ඔළුව වටේ තද වෙනවා තේරෙනවා. ඒකට අපි දන්නවා මේක මේ මම ඉල්ලලා අත් දෙකින් අල්ලගෙන වරමද්දක් ගහලා උරව තද කිරුවා නෙවෙයි. මොකද්ද පරණ කර්මයක් වෙන්න පටන් ගන්නවා. දැන් දරන්න පුළුවන් මේක. ඒක නිසා මේක ඉතුරු වුණොත් මේක ඊගාවාත්මෙට ගියොත් මොන තරම් දරුණු වෙයිද නැ දැන් ඔකට යන්න දෙන්න සතියක් තියෙනවා මූල කර්මස්ථානයක් තියෙනවා දැන් ඔළුව තද වෙලක් තියෙනවා දකුණු කකුලේ වේදනාවකුත් තියෙනවා. මූණේ කූඹි දුවනවා වගේ තියෙනවා. මේක එහෙම මේ ditta ධම්ම වශයෙන් මේ ගෙවීමක් වෙන්නේ කියලා මේ ගෙවෙන ගෙවීමට ප්‍රතික්‍රියා නොකර හිටියොත් ද්වේෂ නොකර ඉඳ ගියොත් මේක තමයි බුදුරජාණන්සේ සඳහන් කරන්නේ මේ කර්ම වර්තමාන වශයෙන් ගෙවන බොහොම සතුටින් ගෙවෙනවා මම ළඟ දැන් මේ වෙලාවේ කර්ම කෙරෙන්න විදියක් නැහැ. සතුම් මරන්නෙත් නැහැ. මං හොරකම් කරන්නෙත් නැහැ. මං කාමීත්‍යාචාරෙත් නැහැ. බොරු කියලා මිස් වචන පරිසවචන නැහැ. ඒ බඳිනකොට මගේ හිත අරමුණට පිටලා තියෙනවා. සෑහෙන දුරට අරමුණ හිටලා තියෙනවා. ඒ වුණාට මට දරතයක් දැනෙනවා. මට පරිලාහයක් දැනෙනවා. මට වෙහෙසක් දැනෙනවා. මේක ਸਰවඥංශේ පොට්ටපාද සූත්‍රයේ අවස්ථා ගානකට පෙන්නනවා. ඒක නෑ චුලසුඤ්ඤත සූත්‍රේ. පොට්ටපාය සූත්‍රෙත් ඒකට ලකුණු තියෙනවා. මම එතෙන්ද ගෙනියනවා ඒක ටිකක් ආපහු මුලට ඇදීමක්. නමුත් මම හිතනවා මේකට උදව් වෙයි කියලා. අපි කාම ලෝකයේ gedara dore ගත කරන කාමභෝගී ගෘහස්ථයේ පැත්ත ගත්තොත් කලාතුරකින් ගෘහස්ථයෙකුට තමයි තේරෙන්නේ මේ කක්කාවෙන් කවදාකවත් ගොඩ එන්න නම් බෑ. මේ දරුවන්ගේ ආසාවල් ඉෂ්ට කරලා අම්මගේ අප්පගේ ආසාවල් ඉෂ්ට කරලා රටේ ආසාවල් ඉෂ්ට කරන ගොඩ කරන්න බෑ. ඒ නිසා උඹේ වැඩක් බලාගනින් කියලා හිතෙන්නේ කලාතුරකින් ගිහියෙකුට. ඒක සරුවත් chance සඳහන් කරලා තියෙනවා. ගෑණී මිනිහා දෙන්න බැඳලා ගෑණියත් හොඳටම වයසයි. මිනිහත් දැකැත්ත වගේ කුද. ඉන්නේ හොඳටම දිරච්ච ගේක. මේ පැත්තෙන් පැලල්ලේ පොල්ලත පැලල්ලේ ආපු කපුට එහා පැත්තෙන් යන්න පුළුවන් තරමට ගේ දිරලා. මේ නාකියා ගාව තියෙනවා ගෙවිච්ච දැකැත්තක්. ඒකෙන් තනකොළ කපලා තමයි හෙට කීයකට උහා ගන්න තියෙන්නේ. අද රැයට කන්න මොන් ඇට කබල මේ ලබු කබලක මොන් ඇට පතක් විතර තියෙනවා. ඉතින් මේ කාලා බුදියන් එල්ල හෙට උදේ පාන්දරම අමුඩ ගහගෙන යන්න ඕනේ. අර දැකත්තෙන් කීයක් හරි කබලා ජීවිතේ හදා ගන්න. මෙහෙව් නාකියෙකුටත් අර නාකිච්ච අතාරින්න බෑ කියලා කියනවා. අර එහා පැත්තෙන් ගිහලා මෙහා පැත්තෙන් කපුට යන ගේ අතාරින්නත් බෑ. දැකැත්ත අතාරින්නත් බෑ. ලබු කබල අතාරින්නත් බෑ. තරුණ වයසේ කලු කෙස්ටිබියේදී තරුණ යෞවන මදේ ඉන්න කෙනෙක් කිහිගේ අතාරිනවා කියන එක කොහොම හිතන්නද කියලා. අර ලොට තන දෙකක් තියෙන නාකියම් මණ්ඩි අතාරින්නත් බෑ. මේ පැත්තෙන් එහා පැත්තට යන කපුට යන ගේ අතාරින්නත් බෑ. අර දෑකැත්ත අතාරින්නත් බෑ. ඉතින් එහෙව් එකේ ගීයකට හිතෙටමයි කියලා කියන්නේ මේක අතාරින්න කියලා ඉතින් අද සංඝයාගෙන් අපි පිළිලා ඉන්න නිසා ගිහියන්ට ටිකක් රිද්දෙනවා ඇති කරන්න දෙයක් නැහැ වෙනදා නම් මේකේ පිළිලා ඉන්නේ ගිහියෝ විතරයි. එතකොට ඔවා ටිකක් හිමීට කියන්නේ මම. මොකද නැත්නම් හෙට දාලෙත් නැති කෙසේ නමුත් එහෙම අතහැරියයි කියලා හිතන්න. අතහැරලා එයා එනවා අරන්නේට. ඒ අරන්නේ ඉඳගෙන තමයි සරෝජන්සේ කතා කරන පූර්වාරාමේ. ආනන්ද හැමදෙරෙන් අහනවා ආනන්ද අපි දැන් එම අතහැරලා පූර්වාරාමේ ඉන්නවා. දැන් මේ පූර්වරාමේ ඉන්නකොට අපිට ඕන ඕන වෙලාවට යා කන්ඩිෂන් නැහැ, අරක නැහැ, මේක නැහැ. එතකොට මේක ජීවිතේ දරතයක් නේ. පරිලාහයක් නේ අපිට ඕන ඕන දේ නැහැ. එකම බත්තලිය කන්න වෙන්නේ. එලලා දෙන පැතුරුක පුදියන්න වෙන්නේ. ගෙදර ඉඳද්දී වගේ කරන්න බෑනේ. එතකොට මේ එන පරිලාහය මේ දරතය ගීගත් එක බලනකොට අපහසුයක් වෙහසක් තමයි. හැබැයි සරුවත් ඥානසේ සඳහන් කරනවා මේ පරිලාහයේ ජීවත් වෙන තාක් ගෙදර දොරේ තියෙන අමුදරුවන් පිළිබඳ ප්‍රශ්න, හරකා බාල පිළිබඳ ප්‍රශ්න, රන් මිතුපුතු පිළිබඳ ප්‍රශ්න, නිශ්චල චංචල දේවල් ප්‍රශ්න නැහැ. ඒ පරිලාහයේ දරතේ නැහැ. දැන් තියෙනවා අරණ්‍යගත වීමේ දරතේ පරිලාහය. ඊට පස්සේ ආ හිතා ගන්නවා දැන් මේකේ ඉන්න ගමන් මම කයට සීමා කරගන්නවා මගේ චින්තනේ මම ඉඳගෙන ඉඳගෙන ඉන්න බව විතරක් දන්නවා. එතකොට එයාට ගමේ දොරේ තියෙන හරකා බාන රත්තරම් මිනිමුතු නිශ්චල චංචල දෙයක් නැහැ. අරණ්‍ය ප්‍රශ්නෙත් නැහැ. හැබැයි තියෙනවා කය සම්බන්ධ දර්ථයක් පරිලාහය. කය ඉඳගෙන ඉන්න ගියාම මේ පැත්තට වැඩිය මේ පැත්ත හොඳයි කියලා හිතෙනවා. ආස්වාද බාන ගියාම පිබිම හැකිලින් පේනවා. දකුණ බාන උතුර පේනවා. ඉතින් ඒක හරි පරිලාහයක්. ඒතර සරුවචන් සඳහන් කරනවා. ඉතින් මේ ඒක පරිලාහයක් තමයි. මොකද අර කයට හිර වුණාට පස්සේ කුරුල කූඩු කර දැම්මා වගේ අරණ්‍ය පුරා යන්නෙත් නෑ හිත. ඊට පස්සේ සඳහන් කරන යටචේදී මහණෙනි මේක පරිලාහයක් විතර ගන්න එපා. දැන් කයට හිත ගන්න පුළුවන් වුණානේ කියලා ප්‍රමෝදයක් කරගන්න කියලා මේක. මේක සති සම්පජඤ්ඤයක් කරගන්න කියලා ප්‍රීතියක් කරගන්න කියලා පස්සද්ධියක් කරගන්න කියලා සුඛයක් කරගන්න කියලා. ඒතර කයෙන් එන හැම වේදනාවකම අපි දන්නවා මගේ හිත gedaradere යමදරුවන් පිළිබඳ ප්‍රශ්න වලකත් නෙවෙයි ඉන්නේ. අරණ්‍ය ප්‍රශ්න වලකුත් නෙවෙයි ඉන්නේ. කයක් සම්බන්ධ ප්‍රශ්න. දැන් ප්‍රශ්නේ ප්‍රමාණය සීමාව දන්නවනේ. මේ මේ ඉන්නකොට කියනවා මේ කය කියන්නේ මහණේ හතර මහා භූතයන්. හතර මහා භූතය හතර දෙනාම එක සැරේ කිපෙන්නේ එක භූතයයි කිපෙන්නේ. වායෝ ධාතුව කිපුණා නම් අනිත් තුන යටපත් වෙනවා. තේජෝ ධාතුව කිපුණා නම් අනිත් තුන යටපත් වෙන නිසා හතර මහා භූතයන් පිළිබඳව කලබල වෙන්න එපා. ප්‍රසිද්ධ වෙන භූතයා ප්‍රසිද්ධ වෙන ධාතුව විතර බලන ඉන්නකොට ඒක තවනවා, දවනවා, හොල්ලනවා, පද්දනවා, තෙමනවා, වේලනවා, පිටු කරනවා මේ කරදර එනවා. එතකොට ඒකත් ධර්තයක් තමයි පරිලහයක් තමයි. නමුත් Taman දන්නවා දැන් හතරමා ධාතුන් විශේෂයෙන් මට චිත්ත පීඩා නැහැ, අසහන නැහැ. අරණ්‍යයක් වෙනවා චිත්ත පීඩා අසහන නැහැ. ගමක් ගෙදරක් පිළිබඳ චිත්‍ර පීඩාවක් නැහැ. තියෙන චිත්‍ර පීඩාවක් ඉදිරිපත් වෙච්ච ධාතුව පිළිබඳ විතරක්. ඒක සතුටක් කරගන්නේ. පරිලාහයක් කරගන්න එපා. ප්‍රමෝදයක් කරගන්න. සතුටක් කරගන්න. සතිය සම්පජාඤ්ඤය කරගන්න. පසද්දයක් කරගන්න. ප්‍රීතියක් සුඛයක් කරගන්න. මේ කලාව දන්නේ නැත්නම් ඒ කියන්නේ අපි අර ditta ධම්ම වේදිනී වශයෙන් ගෙවන්නේ නැතුව එව්වා කාපට් එකට රතු ගාලා දාලා පාටි කනවා උඩ ඉඳගෙන. ඉන් කාපට් එක උස්සපු දවසේ මොකද වෙන්නේ? තිරයක් ඇරලා පෙන්නපු දවසේ. ඒ වෙනුවට මේ මතුවෙන එකට ප්‍රමෝද කරගෙන ප්‍රමෝද කියන එකක් නෙවෙයි මූණ දීලා කටයුතු කරනවා නම් මේ ධාතුවක් අපි ඇවිදිනකොට පඩවි ධාතුව ගන්නවා වාඩි වෙලා ඉනකොට වායෝ ධාතුව ගන්න. වායෝ ධාතුව කියන්නේ වායෝ පොට්ටබ්බ ධාතුව ආනපාන. දැන් කියනවා මහන්නේ මේ වායෝ ධාතුව ගැන බලනකොට වායෝ ධාතුව එන්නේ එන්නේ එන්නේ සංසිඳෙනවා. එතකොට මේ සංසිඳෙන්නේ මොකද්ද පරිලාහේ? මේ සංසිඳෙන්නේ මොකද්ද දරතේ? ඉතින් ඒක කරදරයකට ගන්න එපා මේ හුස්ම නැතුව ගියා සතිය නැතුව ගියා සමාධිය නැතුව ගියා නැතුව මේ තිබුණ කරදරත් ගෙවන් වෙන්නේ කියලා එකට අනුග්‍රහ කරනවා නම් එන්නේ එන්නේ එන්නේ එන්නේ යෝගාවචරයට ගමක් රටක් පිළිබඳ තර්කයක් ආතතියක් අසහනයක් නැහැ. අරණ්‍යයක් පිළිබඳ අසහනයක් තරතයක් පරිලහයක් නැහැ. කයක් පිළිබඳ තරතයක් පරිලහයක් නැහැ. වායෝ ධාතුව පිළිබඳ එකත් අඩු වෙනවා. මේ විදිහට ගෙවම් කරගෙන ගෙවම් කරගෙන ගියොත් මේ ජීවිතේම චිත්තක්ෂණයක් ලැබෙවි. කිසිම අරමුණක් නැහැ. මැරිලත් නැහැ, ක්ලාන්ත වෙලත් නැහැ, නිින්ද ගිහිල්ලත් නැහැ. මේ ජීවිතයේදීම සෑහෙන දුරට වර්තමාන වශයෙන් කර්ම රැස් වෙන්නෙත් නැහැ. අතීත ශේෂ කර්ම රැස් වෙන එකත් අඩු වෙන වෙලාවක් එනවා. ආන මේ විදියට උපපජ්ජ වේදනීය වෙන්න ඉඩ තියෙන අපරාපරිය වේදනීය වෙන්න තියෙන කර්ම දැන් ගෙවීමේ කලාව ඉගෙන ගත්තා නම් ඒ යෝගාවචරයට තේින්න පටන් ගන්නවා මේකට බය වුණොත් මේක ඊගාවාත්මෙට ගියොත් බරපතල වෙනවා මේක තමයි අඟුලිමාල හාමුදුරන පුත්‍රජානනාංශය මතක් කරේ අඟුලිමාල. ඔය දැන් ඔය පින්නපාත යනකොට ගලක් වැදිලා ඔළුව පැලෙනවා. සිවුරේ ලේ පෙරාගෙන එනවා. කවුරු හරි විසිකරන කුණු කන්දලයක් ඇඟට වැටෙනවා. නානා ප්‍රකාර ලේස ලේ කර්ම එනවා. ඔබ බැරි වෙලා හරි යොව්ව තිනවා කියලා භාවනා නොකර හිටියොත් සක්මන් නොකර හිටලා රහත් නුනොත් වැටුනොත් අපායට බුද්ධ වර්ෂ බුද්ධ කල්ප කීයකට කොටයිද කියන්න බෑ. නිසා ඒක දැනගෙන ওই කර්ම දැන්ම ගෙවෙන්න අරපන්. ditta dhamma vedini වශයෙන් ගෙවෙන්න කරපන් කියලා. මෙන්න මේ කලාව දැනගත්තනම් මං කියනවා නිවන් දකින්න ඕනේ නෑ ඕකම නිවන. අපි මෙතෙක් කල් කිරුවේ මොකද්ද? කර්ම තිබුණට පිටින් පොලිෂ් කරලා පේන්ට් එකක් ගාගෙන වාහන බිස්නස් කර කර ඉන්නවා. මේක ඇතුළේ එන්ජින් එක මොකද්ද වෙන්නේ කියලා බලන්න. ඒක තමයි පෞරුෂත්වය කියලා කියන්නේ. ඒකට උපක්‍රම තුනක් ඕනේ. සතිය ඕනේ, සද්ධාව ඕනේ, සීලය ඕනේ. අන්නේ මේ යනකොට ලෝකයට පේන්නේ මෙයා පැමිණෙන දුකට සාදර වෙන ගතියක් පේනවා වගේ. ඉතින් ඒගොල්ල කියනවා මේක මොන මල කරදරයක්ද මේ මේ අපි මේ දුක නැති කරන්නේ මේ මේ භාවනා ක්‍රමයක් තියෙන දැන් බලනකොට දුක එනේ එන එකට සාදර වෙන එක මේ පුද්ගලයා ඒ සාමාන්‍ය මිනිස්සු වගේ කාපට් එකකට කුණු ටික අතු ගාලා ජීවත් වෙන කෙනෙක් නෙවෙයි. ඒ කෙනා දන්නවා මේක මෝඩකම නිසා හෝ ditthadama වේදිනියක වෙන තියෙන කර්මය උපපජ්ජ වේදිනිය අපරාපරිය වේදිනියක් බවටපත් වුනොත් ඔච්චරකින් වැඩෙනවද දන්නේ නැහැ. ඒක නිසා දැම්ම ගෙවලා දාන්න ඕනේ කියන. ඒකට යෝගාවචර කියන නම හොඳටම ගැලපෙනවා සල්ලේක ප්‍රතිපදාව තියෙන එකට. මේ ගෙවලා ගෙවලා දහපම් පැන්දලා කුල් කරනවා වගේ ගලක් කටක තියලා ගහන්නා වගේ නියනකින් අරගෙන ලීය හාරලා දාන්නා වගේ ගෙවෙන්න අරපන් කියලා. ඒ ගෙවෙන්න අරනකොට තියෙන අහිංසකකම ඒ ගෙවෙන්න අරනකොට තියෙන මේ නියතමානී ගතිය බුදුජානනාංශේ බලාපොරොත්තු වෙනවා පැවිද්දාගේ. මොඳ අපිට වසංගන්න දෙයක් නැහැ වැසැංගුවොත් වෙන්නේ බෝ වෙනවා. අපි ගෙදර තියෙන කුණු මුල්ලක් කුල්ලකින් වහලා තියලා තිබ්බොත් ඒක විස බීජ හැදිලා පුස්සෙල්ලා ගඳ ගන්නවා. අවුවට දාන්න හොඳ ලස්සන කොම්පෝස්ට් එකක් හැදෙනවා. ඒ මුලින් තියෙන කුණු ටික අවුවට දාපු ගමන් ඒකේ ප්‍රොතෝපජීවී බැක්ටීරියා විතරක් ඉතුරු වෙනවා. පැතජෙනික් ඔක්කොම මැරලා යනවා. අවුවට එන්න බෑ. මේ රෝගකාරක බැක්ටීරියා වල අවුවේ ඉන්න බෑ. ඒ වගේ මේ සති චෛතසිකයේට මොනම අකුසලයකටත් ඉන්න බෑ. ඒක බුදුරජාණන්සේ දේශනා කරනවා බරණ්ඩක සූත්‍රයේ අපේ මේ ත්‍රිපිටක බුද්ධ ජාති පොතේ හැම පොතේම මුල් පිටුවේ ලියලා තියෙනවා. තථාගතප්ප වේදිසෝ භික්කවේ ධම්ම විනයෝ විවටෝ විරෝචති න පරිච්ඡන්නෝ. මහණ මේ තථාගතයන් වහන්සේ විසින් දේශනා කළ ධර්ම විනය හෙලි කරන්න කරන්න බබලනවා. වසන් වහන්න ගියොත් බබලන්නේ නැහැ. ඒ නිසා අපේ එන්න ජීවි අපේ මේ පැවිදි ජීවිතය සීලේ අදි සීලයට යනකොට චිත්ත භාවනා අදි චිත්ත භාවනාවට යනකොට ප්‍රඥා භාවනා අධි ප්‍රඥා භාවනා යනකොට අපි නිකන් මේ ඒකට කියන්නේ ජනසතු වෙනවා වගේ. කරන හැම දෙයක්ම විවෘතව කරන්න. ඕන කෙනෙකුට ඇවිල්ලා මේක කවුන්ට්ස් බලන්න පුළුවන් විවෘත වීම තමයි තියෙන්නේ. ඒ මේ විවෘත වෙන්නේ නැති ඒව වගේක් තියෙනවා බුදුජානනාංශය සඳහන් කරනවා බමුණන් විසින් කරන මේ මන්ත්‍ර ජප කිරීම ඔක්කාටත් පෙන්වන්නේ හංගලා කරන්න. කවුරු හරි දැනගත්තොත් මන්ත්‍රේ බලය නැති වෙන නිසා. ඒ නිසා ගුරු මුස්ටි මේකේ නැහැ. විවෘත කිරීමක් කෙරෙන්නේ. අන්නේ විවෘත කිරීම හරහා වෙන්න තියෙන ඔක්කොම වෙච්චාව වෙලා වැරදි තියෙනවා ඒක ඒක ප්‍රශ්නයක් නෑ. මං ඉස්සරහට පුළුවන් තරම් හෙලි කරන ගමන් ඒ පුද්ගලයා යම් හේයකින් මට මේ ජීවිතේම ජීවිත පරිවර්තනයක් කරගන්න පුළුවන්. ඒක නිසා මම මේ තාක්කල් මට පව් සිද්ධ වෙලා තියෙන සතුන් මරලා නම් මං අබේ දානේ දෙනවා. මට පහු වෙලා සිද්ධ වෙලා තියෙන්නේ හොරකම් කරලා නම් මම දාන කුසලයේ බුදුජානනාංශයෙන් අපිට අනුමත කරලා තියෙනවා අපි කරමු. අපි කරලා තියෙන්නේ රූප බැලීම, සද්ද ඇසීම, ගන්ධ රස බැලීම නැත්නම් කාම මිත්‍යාචාරය නම් අපි ඒ කාම වස්තුන්ගෙන් ඒ සත්තයිතුන ධර්ම වලින් අයින් වෙලා කාම වස්තු වලට අරසදිල පැත්තකට වෙනවා. බොරුවෙන් කේලෙමින් හිස්සජනේ පරසෝ වචනේ නම් සත්‍ය කතා කරන නැත්නම් කතා නොකරලා බේරෙනවා. මෙන්න මේ ජීවිත පරිවර්තනයේට ඉඩ දැන් නැහැ කියන එක තමයි සිංහල බෞද්ධයා බුද්ධ ජයන්තිට ඉස්සලා හිතාන හිටියේ. තවත් මේ අවුරුදු 30 40 60ක් ගිහිල්ලා තියෙන ඇත්තටම දැන් ජීවිත පරිවර්තන කරන්න පුළුවන්. ඒ සඳහා Taman දැනගන්න මේ පව් කරපු එකම තමයි මට පින් කරන්න හේතුවක් වෙන්නේ කියලා. අශෝක රජුරෝ ඡණ්ඩාශෝක වෙච්ච නිසා තමයි ධර්මාශෝක වුනේ. පව් ටික ප්‍රමාණ කරගත්තා ගියා. බුදුසසුනේ සෑහෙන උත්සාහයක් ගත්තා අජාසත් රජුරවඬ නමුත් කරගන්න බැරි වුණා පිතෘ ඝාතක අකුසල කර්මයේ සිද්ධ වුණා නමුත් ධර්ම සංගායනාව කරා මාස ගාණක් මහා සංඝරත්නයේ මෙච්චරක් පිංකම් කෙරුවා ධර්ම සංගායනාව කරද්දී නමුත් මේ මාර්ගඵලයක් ලබා ගන්න බැරි වුණා. ඒක නිසා අපි කරපු පව් ටික පව් කරන්න කියන එක නෙමෙයි මේ කියන්නේ. ඒක වසංගලා පැහැවන්න ඇරලා පිළිකාවක් වෙන්න ඇරලා ඇතුළට පැහැවනවට වැඩිය මේක හෙලි කර ගැනීමේ ක්‍රමය තමයි මේ සතියෙන් කරන්නේ තමයි තේරෙන පටන් අර ගන්නවා දැනට කරන කර්ම යම් ප්‍රමාණයකින් නතර කරාට පස්සේ එයාට පරණ ශේත කර්ම ගෙවෙන්න පටන් අර ගන්නවා ඒ එන කර්ම එනකොට අලුතෙන් කර්ම රැස් කරන්න එපා මේ භාවනා කර කර ඉන්නකොට Tamanne මතුවෙන මේ කැක්කුම් පිපුරුම් වේදනා හිතවිලි පශ්චාත්තාපවලට හිත නරක කරගෙන මනාපමනාප පහල කරගෙන මේක නොවේවා කියන වස මනස් වනස් හිතවිල්ල නැතුව මේ පැමිණෙන එක හොඳයි කියන අදහස ඇති වුණා නම් අපි ඒකට කියනවා ධිට්ඨ ධම්ම වශයෙන්ම ගෙවෙන් දරිනවා උපපජ්ජ වේදනියෝ අපරාපරිය වේදනිය වෙන්න දෙන්නේ නැතුව මේ ජීවිත පරිවර්තනය පිළිබඳ හැඟීමක් ඇතුව යම් කිසි කෙනෙක්ගේ වෙච්ච අකුසල් වෙනුවට සරුවචන් වහන්සේ විසින් දීලා තියෙන කුසලපත තියෙනවානේ. දස අකුසල කර්මපත වෙනුවට කුසල කර්මපත වලට දාලා ගියොත් දවසක සරුවචන් වහන්සේ සඳහන් කරනවා මේකේ හොඳ පැත්ත වැඩි වෙලා නරක පැත්ත අඩු වෙන වෙලාවක් එනවා තරාදිය. තට්ටු දෙක වෙනස් වෙන වෙලාවක්. සරුවචනන්තය අහනවා මහා සංඝයා වහන්සේලාගෙන් මහණෙනි ලුණු කැටයක් අරගෙන මේ පුංචි පීරිසයක තියෙන වතුර ටිකට දැම්මොත් ලුණු රස වෙයිද නැද්ද? එන ලුණු රස කැටලක ලොකු නම් වතුර ටික පොඩි නම් ලුණු රස වෙයි. මහණෙනි මේ ලුණු කැටේ ගිහිල්ලා ගංගා නංගකට දැම්මොත් ගංගා නංගන්ද ලුණු රස වෙයිද? නැහැ. ඇයි? ගංගා නංගේ වතුර වැඩි. ඒක නිසා ලුණු කැටලෙට බෑ. ඒ වගේ තමයි මහණේ උඹ කරලා තියෙන පව් ප්‍රමාණය වැඩි නම් ඒකට පිරෙන්න ඇති වෙන්න පින් කරලා නැත්නම් අර පවේ ගන්ධස්තරේ හිටිනවා. මම මෙච්චර පව් කරලා තිනවා කියලා දැනගෙන මෛත්‍රී භාවනාවෝ කායගත සතිය හෝ සාමාන්‍ය සතිය නිට්ටරෝම එළඹ සිටියෙන් ගත කරොත් දවසක අර පව් ප්‍රමාණය යටපත් කරගෙන කුසල ප්‍රමාණය වැඩි වෙච්ච දවසේ ඒ මිනිස්සයා යම් කර්ම කරලා තියෙද්දි සුගතිගාමි වෙනවා. නමුත් මේ කලාව දන්නේ නැති එකන වෙච්චි පව ගැනම පශ්චාත්තාප වෙවි. අනේ බලන්නකෝ මගේ අතින් සතෙක් බන්න හොරකමක් සිද්ධ වුණා, කාමීත්‍යාචාරය සිද්ධ වුණා, අරක වුණා, මේක වුණා කියලා අකුසල් සමාදානයේ හිටියොත් ඒ කාන්තේම අපායි. ඒක නිසා සරුවච්චන්සේ සඳහන් කරලා තියෙනවා යම් සුළු කර්ම කරලා අපායට එන જાතිකුත් තියෙනවා. යම් කර්ම කෙරුවට අපායට යන්නේ නැතුව සුගතිගාමි වෙන. එහෙම නැත්නම් මග්ගන්තර සග්ගන්තර අයින් කරගෙන කෙලින් යන කට්ටියකුත් තියෙනවා. ඇයි ඒ? මේ භාවිත සීල, භාවිත චිත්ත, භාවිත ප්‍රඥා. ඇති කෙනා මේ ජීවිත පරිදර්ශයකට ලෑස්ති වෙනවා. මේ බුද්ධෝත්පාද කාලයක්. මම මේ අද්දරට ඇවිල්ලා තියෙන්නේ. තවදුරටත් වෙච්චිව ගැන පශ්චාත්තාප වෙනවට වැඩිය කොච්චරක් පවුමයි ළඟ තියෙනවද? මට වැඩියෙන්ම හිත කරදරින්නේ සද්ද වලින්ද. මට හොඳටම හිත කරදරින්නේ වේදනාව වලින්ද. මට හිත කරදරෙන්නේ පශ්චාත්තාප වෙන්නේ හිතවිලි වලින්ද කියලා තමන්ගේ අර ඉද්දෙන දේ, තමන් රූපණ දේ, තමන් කුප්පණ දේ පිළිබඳව දැක ගන්නාසුලුව. පොත් බීමකින් යුතුව කටයුතු කරන්න පටන් අරගත්තොත් එච්චරම කාලයක් යන්නේ අපි කිපෙන දේ අල්ලගන්න. ඒකට විරුද්ධ වුණොත් ඒකට හතුරුකම් කරන්න ගියොත් කද්දාකවත් කෙලවර කරන්න බෑ. ඉතින් කවදද මේ අයෝනිසෝ මනසිකාරය ඉඳලා හිත යෝනිසෝ මනසිකාරයට වැඩෙන්නේ? මේ භාවනා කරනකොට පැමිණෙන මේ මේ ගම්බීර ධර්ම තේරෙනකොට ඒකට මූණට කෙල ගහන්න නැතුව උණු වතුරක් කරන්න නැතුව මේක මම භාවනා කරපෙකේ ප්‍රතිඵලයක්. මට කොන්දේ අමාරු, කකුලේ අමාරු, නැත්නම් අමාරු කැක්කුම් පිපුරුම් මට අමාරුයි. එහෙම නැත්නම් මගේ හිත ඇවිස්සෙනවා, හිතවිලි එනවා. එහෙම නැත්නම් මට මේ අහල පහල තියෙන ශබ්ද කරදර කරනවා. නැති කෙනෙක් ඇත්තේ නැහැ. 100ක් එකතන භාවනා කරුවොත් දෙන්නේ එකම චෝදනාව කරන්නේත් නැහැ. එක එක නයි එක එක චෝදනා කරන්නේ. එයා අහුලා ගන්න අකුසලය එයාගේ කර්මානුරූපව සිද්ධ වෙන එක. ආන්න ඒක දැනගෙන මේක හරි මට දැනගන්න හම්බුනේ කතම් භූතස්ස මේ රත්ත්‍ින් දිවා වීටිපතන් තීටි බබ්බජිතේන අබෙන්නම් පච්ච වෙක්කිදා මම ඉඳගෙන ඉන්නකොට මම ඇවිදිනකොට යනකොට එනකොට මගේ චිත්ත වීතිය චිත්ත ප්‍රවෘත්තිය මොන මොන දෙයකින් ආක්‍රමණය කරනවද ඒ ආක්‍රමණය කරන එක මටම ආවෙන එක දෙයක් අපි හිතනවා මේ ඔක්කොටම අපි ඔක්කොම නිසනනේ භාවනා කරන නිසා ඔක්කොට මේ ඌෂ්ණේ තමයි ප්‍රශ්න තියෙන්නේ කියලා. එහෙම ගන්නෑ. එහෙම ගන්නෑ. සමහර අයට මේක සීතලයි. සමහර කෙනෙකුට උෂ්ණ ප්‍රශ්නයක්. මම හිතනවා මගේ මට්ටමට අනිත් ඔක්කොම දාලා නිසා ලොකු සංසින්න කාලේ නිතරම කියනවා තමන්ගේ මට්ටමින් අනුන් හිතන්න යන්න එපා ඒක අපරාධයක්. ඒක නම් අහලා දැනගන්න. මං හිතනවා නේ මට වෙච්ච කරදරේ තමයි යාටත් තියෙන කියලා මම මේක ලොක් කරගෙන කතන්දර ගතාගෙන පල්ලැහැලි කතා කර කර ඉන්නවා. වෙන කෙනෙකුට ඒක නෑ. ඒක පිළිබඳව කියනවා මෙහෙම උපහාසෙට අරාබියේ ඉපදුනොත් කවුරු හරි අරාබිකාරයාට මුස්ලිම් මිනිසු කරක් ඒක ඉන්නේ ජූස්ලත් ඉන්නවා. ඒගොල්ලන්ට කියනවලු අපාය ගියොත් වැරදුනොත් දෙයයන්ාංශේ මේ උදාහතුනොත් මීට වැඩිය රස්නිය තැනකට ගිහිල්ලා පැලහෙන්න සිද්ධ වෙනවා. පින් කෙරුවොත් සීතල තැනක සදා හරිත වන රේඛා මැද්දේ ගලා පරිසන් දීවැල් සහිත පාරාදීසයකට යනවා. ටිබෙට් රටේ ඉන්න කට්ටියට කියනවලු වැරද්දක් කෙරුවොත් එම උගාවක් සීතල තැනකට ගෙනියනවා සීත නරකට ගිහිල්ලා මැරෙන්න වෙනවා පින් කෙරුවොත් පින් රස්නී තැනකට යනවා කියන ඒතර අරාබිකාරයගේ අපාය තමයි ටිබෙට් රටේ මිනිස්යාගේ දිවි ලෝකේ ටිබෙට් රටේ මිනිස්යාගේ දිවි ලෝකේ තමයි අරාබිතින් තේ දෙනාට પાස්පෝර්ට් එක හදලා දුන්නා නම් මේ ජීවිතේදීම දිවි ලෝකේ යන්න තිබ්බා බයිලානේ මේ කතා බයිලනේ මේ කතා අපේ අපේ පරිසරයේ හැටියට අපේ සංස්කෘතිය හැටියට අපේ අපාය තීන්දුව කරනවා මේ දිවි ලෝකේ තීන්දුව කරනවා. ඔනේ ඇමරිකාවේ අම්මා කෙනෙක් දරුවෝ දෙන්නෙක් හදන ගමන් සත්‍යමත් වෙන හැටි පොතක් ලිව්වා. ඒක ගෑන ළමයා අවුරුදු 13යි ඊට පස්සේ බාල ළමයා අවුරුදු 4යි. ඉතින් මේ අම්මා ඔක්කොම වැඩ කරන ගමන් මල්ලිට මල්ලි බරා ගන්න කියලා දුවටත් දීලා පුළුවන් තරම් භාවනා කරනවා. ඉතින් භාවනා කරන ගමන් ඉතින් පොඩි කෙල්ල හරිම දක්ෂයි. ඉස්කෝලේ යවන්නේ. ගෙදර ඉඳලා උගන්වන්නේ. ඒසෙවලු අම්මා මොකද කරන්නේ කියලා. මම මේ කැලේ දිහා බලනවා කියලා. පොඩි ළමයට කියන්න බෑනේ. ඒ කැලේ බලන මොකද වෙන්නේ? හොඳටම හරි ගියෝ සුරංගනාව පේනවා කියලා. ඇයි කියලා වළු නෑ හිතේ තියෙන සුරංගනාව පේන වෙලාවට භාවනාවත් හරි හිතේ කරදර නෑ. ඒකට ඒ ගෑල්ලම කවල එන සංස අම්මා මං කැලේ දිහා බලන්න ඕනෙත් නෑ. මට සුරංගනාව බලන්න ඕනෙත් මගේ හිතේ කරදර කොහොමදත් නෑ කිව්වා. නිසා මට භාවනාවක් ඕනේ නැහැ. ඉතින් අම්මන්ඩියගේ පොතේ ලියලා තියෙනවා මෙන්න මගේ දුව මම දෙන උත්තරේ දෙන හැටි. ඒ නිසා අපි මේ හදන කතන්දර සේරම තියෙන්නේ අපි මේ පව් කරලා වසන් ගන්න. ලේසියටත් පහසුවටත් දැන දැන වැරදි කරනවා. එහෙම වුණත් නිදහසටත් කියන්න කරුණු තියෙනවා නැත්නම් හදලා කියනවා. මේ බන නෙමෙයි මේ බයිලා. මේ බයිලා අපි කොච්චරක් මේ වැඩේ කරනවද කියලා බලන්න. මේ වෙනදී වහලා දානව වෙනුවට මේ ජීවිතේදීම අපි වැරද්දක් වුණා නම් වැරදි කරන ගාඩ කියලා වැඳලා අනේ සමා වෙන්න මම මේ හිතලා කෙරුවා නෙවෙයි මට මේ වැරදුනා නම් මම සමා වෙන්න කියලා සමාව ගත්තන කොච්චර ලස්සනද නැත්නම් ආපත්‍යක් වුණා නම් ආපත්‍ය දේශනා කරා නම් ආවි කතා හිසපාසෝ hoti එහෙම නැත්නම් අඤ්ඤමඤ්ඤ වචනේන අඤ්ඤමඤ්ඤ උත්ථාපනේන මායි තව භික්ෂුන් වහන්සේ නමක් අතර ප්‍රශ්නක් තියෙන්නේ ඒ භික්ෂුවට ගිහිල්ලා කියන්න ඕනේ මොකද එයා සාක්ෂි මට බුද්ධ ශාසනයට අඤ්ඤමඤ්ඤ වචනේන අඤ්ඤමඤ්ඤ උත්ථාපනේන ඒක තියෙද්දි අපි මේ බත්තර කවුන් දෙයියෝ දණී කියලා වගේ බොක්කේ හංගන ජීවත් වෙන්න ගියාම අනිවාර්යයෙන්ම මේ ජීවිතේ ගෙවන්න පුළුවන් කර්ම ලැබනාත් පිට යනවා එතකොට හත් ගුණයක් වැඩි වෙනවා කියලා සාමාන්‍ය කතාවෙන් නම් තියෙනවා හිතිනවා ඉද නන්දති පෙච්ච නන්දති කතපුඤ්ඤෝ උභයත් නන්දති. පුඤ්ඤම් මේ කතන්ති නන්දති බිහියෝ නන්දති සුග්ගතින් ගතෝ. මේ ජීවිතේදී පිංකම් කෙරුවයි කියලා සතුට වෙන්න පුළුවන්. ඒක මේරුවාට පස්සේ වැඩිපුරත් ලැබෙනවා දිවි ලෝකේ කියලා. ඔය එකම වෙනවනේ පව් වලට. පව් වලටත් මේ ජීවිතේම කරන්න ගියාම ඒක ගඳයි, කැතයි, දැවිලි, තැවිලි තමයි. හැබැයි පහුවෙලා ඊගාවාත්මෙට ගියොත් පොලියුත් එක්ක ගිනි පොලිත් එක්ක ගෙවන්න වෙනවා. ඉතින් ඒ වෙනුවට දැන් මේ සජීවී ශාසනයක් තියෙනවා කරන්න පුළුවන්ද කියලා අර ලුණු කැටේ මහා ජලකඳකට දැම්මනම් ඒ ජලකඳේ ලුණු රහක් එන්නේ නැහැ. ඒ කර්ම අවෝසි වෙනවා. ඒ නිසා පොඩි පොඩි විදියට කරලා ඒක විනෝදාංශයක් කරගෙන ඉදිරියට යන්න පටන් අරගත්තොත් කිසිම කෙනෙකුට කවමදාකවත් කියන්න බෑ මේ බුද්ධ ශාසනයෙන් පිලුණු වෙලා තියෙන්නේ, බැටරි බැහැලා තියෙන්නේ, charge කරන්න ඕනේ නෑ. කහ කෑල්ල දෙකට කැඩුවා වගේ සාසනේ තියෙනවා. ඇත්තටම දැන් මේ වගේ කාලෙක එහෙම දෙයක් කරනවා නම් සාසන විශාල ආඩම්බරයක්. මුද සමස්තක වශයෙන් මානවය හිතලා තියෙන මේ ලෝකේ පරිසරය රත් වෙන එක නතර කරන්න බෑ. ඕසෝන් ලේයර් එක පිටින එක නතර කරන්න බෑ. චිත්ත දූෂණ නතර කරන්න බෑ. අසහනය නතර කරන්න බෑ. ලෝකෙට ප්‍රකාශෙට නම් බෑ. මුත් Tamange හිත හදනවා කියන වැඩේ පටන් අරගත්තොත් දවස් 7යි. ඊටත් වැඩිය සුළු වේලාවකින් අපිට පුළුවන් වර්තමාන චිත්තක්ෂණ චිත්ත ප්‍රවෘතිය අලුතෙන් කර්ම රැස් නොකරමඩ පවත් ගන්න පුළුවන් කියන එක තේරුම් ගන්න. ඒකත් මා විශාල දෙයක්. ඒ තිබුණත් දරත පරිලහ එනවා. මේකටත් මුණ දීපන්. පැමිණි දුක් පැණි රහයි කියලා. මෙහෙම කියන්න අපේ දෙමව්පියන්ට ශක්තියක් අද තියනවාද? මෙහෙම කියන්න අපේ අම්මට අප්පච්චිට බලයක් හැකියාවක් තියනවාද? ගුරුවරයෙකුට පුළුවන්ද? විශ්වවිද්‍යාලයකට පුළුවන්ද? කිසිම තැනක මම දැකලා නැහැ. මේ උඹ කන්නේ උඹ හදාගත්ත තල වැපුරුවා නම් තල කනවා. අමු වැපුරුවා නම් අම කනවා. අමු කනවා. කාටවත් මොකුත් කරන්න බෑ. හැබැයි උඹට මේකට සීලයක් හදාන සතියක් හදාන සද්ධාවෙන් කිව්වොත් උඹටම මේක කරගන්න පුළුවන් කියලා කියන්න වික්තව ප්‍රතිබලව කියන කවුරක්වත් නැහැ. ඒ මොකද හේතුව ප්‍රත්‍යක්ෂණය කරලා නැහැ. මේක පොඩ්ඩක්වත් පිට ගිය හිතක් නැවත අරමුණට ගෙනල්ලා තියලා යන්න ඉස්සලා තිබුණා වගේම එනකොට සතිය තියෙනවා. යන්න ඉස්සලා තිබුණා වගේම ඇවිල්ලා බලනට ආනාපාන පේනවා. යන්න ඉස්සලා තිබුණා වගේම ඇවිල්ලා බලනට හිත නිස්කලංකව තියෙනවා කියන එක අත්දැකනං ඒක මේ නූපන්න කුසල් නෙවෙයි දැනටමත් උපන්න කුසල් ගෙවන් කිරීමේ ක්‍රම කියලා දන්නවනේ ඊගාට තියෙන්නේ අනුප්පන්නානං කුසල ආනන්දම්මානං උප්පාදාය චන්දං ජනේති වායමති විරියං ආරබති චිත්තම් පග්ගණ්ණාති පදහති මේ වෙනකොටත් කරගන්න බැරි වුණා ඔය කුසල කර්ම කරන්න පුළුවන් වෙන්නේ අකුසල් දෙක නැති කරපු දවසට තමයි අද අපි අකුසල් පැත් නැති කිරීම පැත්තක තියලා රට හොල්ලාගෙන කුසල් කරන්න පටන් ගන්නවා පින්කම් කරන්න පටන් ගන්නවා ඒකෙන් වෙන්නේ මොකද්ද? විවේකෙත් නැති වෙනවා. ගෝසයි. අහලා බලලා තියෙන ප්‍රශ්නත් මතු කර ගන්නවා. තව කෙනෙකුට පින්කමක් මේ භාවනාවක් කර ගන්න හම්බ වෙන්නේත් නැහැ. ඒක නිසා ඒක නොකර සිටීමම කුසලයක් කියලා කියයි. මේ කලගෝසා කරන වැඩ නොකර සිටීමම කුසලයක්. ඒ වෙනුවට අනික් අයටත් ඉඩක් දීලා තමනුත් පුළුවන් තරම් කය තැම්පත් කරගෙන වචනේ තැම්පත් කරගෙන හිත තැම්පත් කිරීමේ වැඩ පිළිවෙලක් තමයි විතක්ක සන්තාන සූත්‍රයේ සරෝජ්ජසි පියවර 7කින් පෙන්නනවා. දැනට කලබල ජීවිතයක් ගත ප්‍රශ්නයක් නැහැ. පේන තෙක් අහලා ඇති ඔයට වැඩි අඩු කායික ක්‍රියා වාචසික ක්‍රියා මානසික ක්‍රියා කරන බලන් ජීවිතයක්. එතින් ගියාට පස්සේ නම් ඊටත් අඩු එන්නේ එන්නේ එන්නේ එන්නේ අඩු කරගෙන වැඩ පිළිවෙල කරනකොට තමයි තේරෙන පටන් ගන්නවා ඒ අඩු කරන්න අඩු කරන්න කරදර වැඩි වෙන ගතියක්. ඒක සාමාන්‍යයෙන් කියනවා මේ පිංකම් කරන්න ගියාම මාර බලවේග වැඩි කියලා. ඉතින් ඕක ඔය මේ බලංගොඩ අපේ මේ ආනන්ද මහත්මයා මහානායක හම්බු ඉන්න කාලේ මේ නිස්සන්න වනෙන් ගිය කණ්ඩායමක් අහලා. ඇහුවට පස්සේ මේ කියලා තියෙනවා ඒක එහෙම එකක් තියෙනවා. හොරකම් කරන රටේ දන් දෙන එක අමාරුයි. හරියට කරදරයි. ඒ නිසා නටන කකුලේ ගෙජ්ජි කපන හොරකම හරි ලේසියි. මමත් කරලා තියෙනවා මං දාන්න. හොරකමට වැඩිය හරිම අමාරුයි දන් දෙන එක. සීල් කඩනවට වැඩිය හරිම අමාරුයි සීල් රකින්න එක. හිත පිස්සු කිල්නට වැඩිය හරිම අමාරුයි භාවනා කරන එක. ඉතින් ආනන්ද ස්වාමීන් වහන්සේ ස්වාමීන් වහන්සේ කියලා තියෙනවා ඒක නම් ඇත්ත තමයි. හොඳ වැඩ කරන්න ගියාම මේ පෞසිද්ධ වෙන හැබැයි හැබැයි විපස්සනාට මේක නෑයි කියලා. ඒ පත්‍රේ වார்த்தාවේ දාලා තියෙන්නේ මේ ධම්මජීව හඳුරු ගියයි කියලා. ඇත්තටම මම නෙවෙයි ගියේ. කේමනන්ද සාංශි ගිහිල්ලා තියෙන්නේ. ඒදී කට්ටිය ටෙලිෆෝන් කර කර අහනවා මේ මේ බලංගොඩ සාංශෝ බහන්දට කිව්වද කියලා මම කතාවත් ඇත්ත. කියලා තියෙන හැබැයි මට නෙවෙයි. විපස්සනාට විතරක් කිසිම මාර බල වේගයක් නැහැ. කිසිම තැනක හුලඟක්වත් හැප්පෙන්නේ නැහැ. හැබැයි ඒක ක්‍රමයේ අල්ලගන්න, තේරුම් ගන්න කල්යන. මොකද අපි මේ පව් අසාගෙන එහෙම නැත්නම් දුර්වල කණ්ඩික වසා ගන්න තමයි දරුවන්ට උගන්වන්නේ. එහෙම නැත්නම් රූපලාවන්‍ය කරන්න තමයි සල්ලි වියදම් කරන්නේ. ජනමාධ්‍යට කීයක් හරි දීලා ජනප්‍රිය වෙන්න තමයි දඟලන්නේ. ඒ මොනවා කෙරුවක්වත් නූපන්න කුසල් නොයිපදීීමේ වැඩක් වෙන්නේත් නැහැ. උපන්න කුසල් ගෙවීමක් වෙන්නේත් නැහැ. ඒ වෙනුවට ඒ කටයුත්ත කරන්න යනවනම් බුදුරජාණන්සේ සඳහන් කරන දවසක මේ ජීවිතේදීම ජීවිත පරිවර්තනයක් හරහා භාවිත චිත්ත භාවිත සීල භාවිත ප්‍රඥා අනුව මේ කෙනාට තියෙනවා සාසනය කරා මම ඉතින් ගොඩාක් පව් තිබුණ ජීවිතේ මම ඊට වඩා වතාගෙන යන විදිහට පිංකම් කරාට පස්සේ මට දැන් ඒක විනෝදාංශයක් වෙලා තියෙනවා විශේෂයෙන් මේකට වෙන්න හේතුව ඒ වාගේ සත්පුරුෂය හම්බෙන්න පටන් ගන්නවා ඒකට ගැළපෙන ධර්ම කොටස් මේ ත්‍රිපිටකයේම පොත් අස්සේ තිබිලා තේරෙන්න පටන් ගන්නවා පව් කාලයට ගල් ගැහිමක් නෙමෙයි සිද්ධ වෙන්නේ වැරද්ද ප්‍රමාණ කරන්න ඕනේ. වැරද්ද ප්‍රමාණ කරන්න අපි සබ්‍රක්‍මචාරින් වහන්සලත් එක්ක ඉන්න ඕනේ. සබ්‍රක්‍මචාරින් වහන්සලා තමයි අපිට පෙන්වලා දෙන්නේ. වැරද්ද පෙන්වනකොට යාට දොස් කියනවා වෙනුවට මේක මම දැනගෙන ප්‍රමාණ කරන්න ඕනේ කියලා ඒ අහිංසකකම ඒ නියතමානී ගතියට ත්‍රිපිටකේ කටපාඩම් කරන්න ඕනේ නෑ. අරණ්‍ය ගත වෙලා පැවිදි වෙන්න ඕනෙත් නෑ. දසපාරමිතානම් ඕනද නැද්ද කියන මට සපේලා කියන්න බෑ හැබැයි මේ ශිල්පේ අල්ලගත්තොත් දැන් පටන් ගන්න පුළුවන්. තමන් ළඟ තියෙන අඩුපාඩුකම් ටික කණ්ණාඩියකින් මූණ බල්ලා වගේ අපිට මේ සබ්‍රක්‍මචාරින් වහන්සලත් ඉන්නකොට තමයි පේරෙන්නේ. භවනා කරන්න වාඩි වුණාට පස්සේ තමයි තේරෙන්නේ. කිසිවක් නොකර එහෙම ඇවිදිනකොට තමයි තේරෙන්නේ. ඒ වෙනුවට අපි নানা ආකාර දේවල් ඔළුවේ දාගෙන වසහාගෙන ජීවත් වුණාට මේකට උත්තර ලැබෙන්නේ නැහැ. ඒ නිසා ලෝණඵල සූත්‍රයේදී සරුවච්චන්ස පින්න මේක ජීවිතයේ තුලදීම මේ ජීවිත පරිවර්තනය වෙලා මට දැන් මේක අයින් කරන්න පුළුවන් කියන විශ්වාසය ඇති වෙනවා. ඊට පස්සේ ජීවිතේ කොහොමඩක්වත් පූජාහාරයේ චෛත්‍යයක් වගේ. එහෙම නැත්නම් පූජනීය වන්දනීය ජීවිතයක්. මොකද යාම දන්නවා මම හිටියේ මෙතන මෙන්න සීල සමාධි ප්‍රඥා හරහා භාවිත චිත්ත භාවිත සීල භාවිත ප්‍රඥා හරහා මේ අපමාන මානසක් දරා ගන්න බැරි මනසක් විපුලේන චේතසා මහ විපුල චේතාවක් ඇති වෙනවා. ඒක තරුවත් chance සඳහන් කරනවා. කන්දක් උඩට ගිහිල්ලා හග්ගෙඩියක් පිම්බා වගේ සද්ද පැතිරෙන දිශාව සීමාවක් නැහැ. අර ගංගෙදරක පල්ලෙහා සානුවක ඉඳලා පිඹිනා වගේ නෙවෙයි කන්දක් උඩට යන්නේ. ඉතින් මේ ජීවිත පරිත්‍යාගයට කැමැති කෙනා ඒ බුක් කීපින් තමයි ඔය කතම්බෝ තස්ස මේ රත්ත්‍ින් දිවා වීතිපතන්ති තී පබ්බජිතේන අභින්නම් පච්චවෙක්කි තබ්බා. එහෙම නැත්නම් අපි මේ ගංජා ටිකක් ගහලා අරක්කු ටිකක් බීලා මත් වෙලා මදේට පමාදේට හේතු වෙලා මේව වසංගන ජීවත් වෙන්න පටන් ගත්තොත් ඉතින් වෙන්නේ තව දුරටත් අරක වැඩි වැඩි වැඩි වැඩි යනවා. ඒක නිසා මදය පමාදේට හේතු වෙන මත්යෙන් වගේම තමයි භාවනා නොකරන හැම වෙලාවෙම අපි ඉන්නේ පමාදේ. භාවනා කරන හැම වෙලාවෙම අපි ඉන්නේ මදේක. ඒ නිසා මේ හැම වෙලාවෙම එලඹ සිටි සිහිය අර කතම් භූතස්ස රත්ත්‍ින් දිවා වීතිපතන් තීති කියලා බලනකොට තමයි තේරෙනවනේ මේ දෙකම මට සමාන ඩ්‍රින්ති. මම කොයි එකද සමාදම් වෙන්නේ. පටන් ගන්නකොට ඊටාම දුර්වලයි අපි. ඊටාම පශ්චාත්තාප වෙනසුයි. නමුත් ටික ටික ටික ටික ගැම්මල්ලා ගත්තට පස්සේ අලුතෙන් බයිසිකලක් පදින්න පුරුදු වෙන කෙනෙක් වගේ අමාරුවෙන් කොහොම හරි පොල්ලාසෙන් කකුල දාලා හරි ගමන පොඩි උඹයි සීල් පදින පුරුදු වෙන්නේ. ඒකේ පුරුදු වුණාට පස්සේ ඕකේ වෙට්ටු දාලා යන්නේ කෙච්චර අමාරු නෑ. ඉතින් ඒකේ ප්‍රධානම බලමුළුව තමයි පබ්බජිතය. පැවිද්දා. එයාගේ එකකින් අතහැරලා ඉන්නේ අර තියෙන මේ මේ සීමාකාරී කටයුතු ටික ඒක සංකීර්ණ කරගත්තට කවුරුත් වයි කියන්නේ තමන් කන්නඩියක් ඉස්සරහට ගිහිල්ලා මූණ බලන්න වගේ කරන දේ පසු ප්‍රතිඵල ඒකේ වඩාත්ම හොඳට තේරෙන්නේ භාවනාව ඉඳදී හිත පිට ගියාම මම වැඩ කරන්න හැටි ඒක තමයි රෙසිලියන්ස් කියන්නේ. අන්න ඒක හදා ගන්න පුළුවන් වුණා නම් එහෙම හදන පිරිසක් ළඟ හිටියත් පිංසිත වෙනවා කියලා ලොකු සංසි කියනවා. වැඩ නොකිරුවට කමන්නේ වැඩ කරන පිරිසක් ළඟ හිටියත් පිංසිත වෙනවා. ඒ මොකද හේතුව ඉන්නත් හිත දෙන්නේ නැහැ. එම් පිසල්ලගේ ඉන්න හිත දෙන්නේ නැහැ. මයිකල් ජැක්සන් බලන්න යන්න හිතෙනවා. කානිවල් බලන්න යන්න හිතෙනවා. අර සම්දර්ශනේ බලන්න යන්න හිතෙනවා. අර සංഭാෂණේ බලන්න යන්න හිතෙනවා. වරෙන් මචං ආමෝදේ නාන්න යන්න. ඔච්චර තමයි කතාව. අපි දැන් කියනවා මචං ගියොත් අම්මා තලා වීමට. අපි යන්නේ අපි දැන් අපි මෙහෙම ජීවිතයක් ගත කරනවා කියලා පැත්තකට වුණොත් ඒක කල හැක්කක්. ඒ කල හැකි බවට අපි සිවුර පොරවගෙන ඉන්නේ අපේ අතර ප්‍රකාශ කරලානේ තියෙන දැන්. මෙහෙම කරන උපාසක මහතුරු බැලුවත් උපාසක මහතුරුත් මේ මෙහි එනකොට ගෙදර මිනිස්සු කොච්චර තීරුම් අරගන්නේ නේ. කෙසේ නමුත් ඒක කෙරුවට පස්සේ ඒක දිගට පවත්වන්න වැඩි තමයි බුක් කීපින්. පොත් බැීම කියලා කියනවා. කතම් භූතස්සමේ රත්ත්‍ින් දිවා වීදිපතන්තිති පබ්බජිතේන අභින්නම් පච්ච වේගිතබ්බා. කතන්නකෝ කච්චිනකෝ මේ ශුඤ්ඤාගාරේ අබිරමාමේති පබ්බජිතේන අභින්නම් පච්ච වේගිතබ්බා. මම ගමද කැමැති නගරෙද කැමැති රාජධානියද කැමැති නැත්නම් ශූන්‍යාගාරේ ඉතින් ශූන්‍යාගාරේ තබා ගමට යන කෙනා නගරයට යන කෙනා රාජධානට යන කෙනා සරුවචනාංශයේ සඳහන් කරනවා මම මේ පස්ස දැම්මේ ලස්සන කැලේකට නේද? ඒකේ තියෙන වාතේ විජන වාතේ නේද? ඒකේ තියෙන වතුර පිරිසිදු වතුර නේද? මම මේ මොනවා බලන ඉදිරියට ගියත් පස්ස හැරෙබ්බ කැලේට නේද කියන එක ඒ කෙනාට තේරෙනවා නම් මේ නගරෙට ගිහිල්ලා ලබන දේත් මේ අතහරින දේත් ගත්තොත් ඔය පිරිසිදු වාතයයි ජලයයි කොහෙන්වත්ම ගන්න බෑ. ඔක්කොම දූෂණ වෙලා ඉවරයි දැන්. ඒ නිසා පිසුදු වාතයේ ජීවත් වෙන විජන වාතය කියලා සරෝජන් සඳහන් කවුරුත් පාස්වාස කරපු වාතයක් නෙවෙයි මේකේ තියෙන්නේ. මේ තියෙන්නේ පිරිසුදු වාතය. ඉතින් ඒක අමතක කරලා මේ මොකද්ද මේ හදන්න හදන්නේ. ඒ නිසා ශූන්‍යාගාර අභිරමණය කියලා කියන්නේ හුද්දකලාව. එහෙම නැත්නම් සාසන සම්පත්තිය. එහෙම නැත්නම් සතුට විස්රාමයි. ඉතින් අද කවුරු හරි මිනී මැරුවට පස්සේ දඬුවම් දීලා එල්ලලා මරණකම් ශූන්‍යාකාර ඇතුළට දාපුවාම අර මනුස්සයාට මල ගෙදරයි ඒක මල ගෙදරක නැත්තම් මරණ දඬුවම වෙනකොට තමයි අද ශූන්‍යාකාරයේ තියෙන්නේ ඒ කරුල කාමරට දාලා වහනවා වැහුවට පස්සේ අරු දවස් 7 යනකොට වැලි ගෝණියක් ඇදලා වගේ ගන්න වෙන්නේ එළියට. මොකද ශූන්‍යකාරයේ ඉන්නකම් බඩ දනවා, පපුව දනවා, තව දවස් 7න් මරනවා මාව, 6න් මරනවා මාව, 5න් මරනවා මාව කියලා දන්නවා. ඒ වගේ තමයි මේ කාම භෝගයට ඇදපු එක නා ශූන්‍යකාරට දාපුවාම මරණ දන්නුවමක් දීලා කරුල කාමරයට දැම්මා වගේ. නමුත් භාවනා කරන එක නම් කරුලට කාට දාපුවාම ඇන්නෑවේ මම මැරෙයි කියලා නෝ ඉබ්බා වතුරට දානකොට. ඒ වගේ කෙනා ශූන්‍යකාරයමයි හොයන්නේ. ඒක නිසා උපසම්පදා මාලකයේදී සරුවචාන්සේ සඳහන් කරනවා කරණීය අකරණීය වෙනකොට ඔබ ශූන්‍යාගාරයේ අභිරමණය කරපන් හැබැයි වචනකින් කියන්නත් එපා ඒකත් උත්තරී මනස ධනවර ප්‍රකාශයකට වැටලා ආපත්‍ය සිද්ධ වෙනවා මෙතන කියලා දෙනවා කච්චින කෝමේ මේ කතම්බෝ කච්චින කෝමේ ශුඤ්ඤාගාරේ අබිරමාමේති පබ්බජිතේන අබින්නම් පච්චවෙක්කේත. නිතරම කල්පනා කරන්න ඕනේ මම ශුඤ්ඤාගාරේ අබිරමණේ. හැබැයි කාටට කිව්වොත් ඔයා හරි සෞත් වෙන ඕගොල්ලෝ මේ ගමේ ආහමුදුරුනේ. අපිද? අපි ඇවිල්ලා අරන්නේ. අපි ශුඤ්ඤාගාරේ ඉන්නේ කියලා පැහැය වෙන්න ගිය ගමන් උත්තර මනස ධර්මයකට අහු වෙනවා. ඒ නිසා කරපන් කියා පාන්න එපා. ಗುಣ වඩපන් ಗುಣ වසාගෙන ජීවත් වෙනවා. මොකද එයා තීරුම් අරගන්න ඕනේ මේ ශූන්‍යකාර ජීවිතය කියන එක අනෙක් හැම දෙයක්ම ලෝකේ ඇඩ්වර්ටයිස්මන්ට් එක බිස්නස්. විකුණන එකමනේ කරන්නේ. මේක විකුණන්න බෑ. මේක ඇඩ්වර්ටයිස් කරන්නත් බෑ. මොකද ඒක මේ ඇඩ්වර්ටයිස් කරාට එන්නේ නැහැ. ඒ ඒ ඒකට තියෙන වමනාව තියෙන එක න දැනගන්නවා. වමට සිග්නල් දාලා දකුණට කපලා කැලේට යන එකයි තියෙන්නේ. වමන සිග්නල් දාගෙන යනවා කට්ටිය හෙට යන්න ඇරලා යන ගමන් ටක් ගාලා දකුණට කැපුවා ගියා. නැතුව මේ බයියලත් එක මොන දෙයක් කරන්නේ? හැම පැත්තෙම පිටිපස්සෙන් එළවනවා. ඒ නිසා අපි දැනගන්න ඕනේ ලදලද වෙලාවේ ශුන්‍යකාර අභිරමණය කරන හැබැයි ඒක වචනකින් හරි කියවුනොත් ඔයගොල්ලෝ ඇවිල්ලා මෙහෙමයි ඔයගොල්ලෝ ඇවිල්ලා සමාජශීලී ඔයගොල්ලෝ කුලයා කරේ ගණයා කරේ බැඳිලා ඉන්නේ මම නන්නේ මම නම් ඇවිල්ලා ශුන්‍යකාරයේ ඉන්නේ කියලා කියා බෑවොත් ඉතින් අපි අපේ මධ්‍යම පාර මධ්‍යම ප්‍රතිපදාවන කඹේ ඇවිදින්න වගේ ඉන්න බෑ. ශූන්‍යකාරය අභිරමණය තමයි. ඒකට කතම්බූතස මේ රත්ත්‍ින් දිවා කියන එකත් බලපන්න මම කොහොමද මගේ දිවා රාත්‍රී වීටි පව චිත්ත පවතින්නේ. ශූන්‍යකාරය උනා හොඳයි. හැබැයි ඒක කෙරුවට කාටවත් ඉඟි කරන්න හෝ අත්ුක්කංශන පරවම්බනේන විදිහට වචන කතා කරන්න යන්න එපා. කෙරුවොත් ගුණේ නුගුණයක් බාටපත් වෙනවා. ගුණේ නුගුණයක් බාඩපත් වෙනවා. තව කෙනෙකුට චිත්ත පීඩාවක් එනවා. ඉතින් ඒ නිසා මේ ගුණේ වඩන්න වඩන ගමන් කාටවත් නොදැනෙන්න වඩනවා කියන එක වෙන්නමම ශිල්පයක්. ලොකු සංසේ යෝගාවචර මේ විවස්ථාලියලා තිනවා හැම ගුණයක්ම වඩන්න. කාටවත් අඟවන්න යන්න එපා. කාටවත් ඒක අඟවන්න යන්න එපා. ඒකෙදී මේ අරිදම ස්වාමීන් වහන්සේ ඉන්න කාලේ මතක් කරා ඔය මේ දුටුගමන අරණේ සේනා දුටුගමන විශ්‍රාම ශාලාව තියෙන පොළොන අනුරාධපුරේ අන්න ඒක එක දවසක් පින්කමකට ගිය වෙලාවේ මේ එතන පොඩි තිබුණු පුංචි මේ කොටක් තිබුණා පැරණි එකක්. අරිදම ස්වාමීන් හිතනවා ඒක වෙන්න ඇති කියලා. එතන ඉඳලා තියෙනවා වයසක හාමුදුරු කෙනෙක්. සද්දාතිස්ස රජුරයන් කාලේ ඉතින් මේ ආම්ද්‍රෝ හරීම විවේකයි. පැව විවේකීව ඉන්නවා මේ බොහොම ගුණවත් සිල්වත්. එතකොට ඒ රජ්ජුරුවන්ගේ පුරුද්දක් තිබුණලු රජ්ජුරුව පෙරහැරෙන් යම්කේ තැනකට ගියොත් ඒ යන්නේ රහතන් වහන්සේ නමක් ඉන්න තැනට ඊට පස්සේ දවසෙන්ලා ඒක රාජකීය රාජකීය පන්සලක් විදිහට රජමහ විහාරයක් විදිහට කරලා රජ්ජුරුවේ <clears throat> දිගටම භාණ්ඩාගාරයෙන් ගෙවනවලු. ඉතින් අර මේතන ලොකු ආම්ද්‍රොත් එක පොඩි ආම්ද්‍ර කෙනෙක් ඉඳලා තියෙනවා. පොඩි හාමුදුරෝ දැක්කලු රජ්ජුරුව අපේ පන්සල දිහාට එනවා. පොඩි හාමුදුරන්ට එහෙන ජොලි. ගිහිල්ලා ලොකු හාමුදුරන් කිව්වලු අද්ද වැඩේ හරි මේ සද්දාචිත රජ්ජුරුව වඩිනවා. ලොකු කොහෙද ඉන්නේ කොහෙද බලපං කියලා පිටිපැත්ත පැත්තෙන් එළියට ගිහිල්ලා සිවුර ගලවලා දාලා අඳින ඇඳගෙන බිත්තියේ පිස්සෙක් වගේ ඇඳ ඇඳ හිටියලු බිම. රජුරෝ ඇහුවලු පණිවිඩ ජීවේ කරන්න මේ මේ හාමුදුරුවෝ රහතන් වහන්සේ කිව්වේ කියලා. ඔව්ව එයා දැන් පිස්සුනේ මේ බිත්තිය වැල්ලෙම අකුරු ඇද ඇද ඉන්නේ තන්දනේ විතරයි. පිස්සු හරව ගන්න කිව්වල පෙරහැර. දැන් පෙරහැර ආපහු යන්න පොඩි ආම්තුරන්ගේ බඩේ බිත්තර පතන තරමට තද වෙලා බැන්නලු කියලා ලොකු ආම්තුරන්න මගුලක් කරනවා මැරෙන්නෙත් නෑ නාකියා මැරුණාට පස්සේ අපිටත් කන්න නෑ. මේ මොකද්ද කරන්න කියලා ලොකු ආම්තුර මොකද කියලා ලොකු ආම්තුර අර රජුරෝ මෙච්චර ඉන්න ආපු එක මේ ගේ ළඟට ඇවිල්ලා හරවලා ගියානේ. ඔබ හන්ති කරපු වැඩේ බලන්නකෝ. මේ එළියට ගිහිල්ලා මේ පිස්සෙක් වගේ හිටියයි කියලා. හා. ඒ ලොකු හමුන මොනක්වත් කිව්වේ නැතිලු. දවස් 7ක් ඊට පස්සේ ලොකු හමුන අපවත් වුණා. අපවත් වුණාට පස්සේ රට්ටු සලකනවා. රජුරෝ දන්නේ නැතිලු. රට්ටු විදහාට චිතකයක් හදලා මේ මේ හාමුදුරු ගෙනියන්න හදන මිනි පෙට්ටිය උසන් බෑ. අදිෂ්ඨාන ශක්තිය. ඉතින් පොඩි හාමුදුරන්ට අර දවස් 7 ඇතුළත ලොකු හාමුදුරු කෙනෙක් බලුවා මේ මම නැති වෙච්ච දවසක රජ්ජුරු අත ගහනකම් පෙට්ටිය උස්සන්න හම්බෙන්නේ නැහැ කිය. ඒ පොඩි ආමතුෝ කියන්නේ නැතුව ඉඳලා අන්තිමට කිව්වලු ඕක උස්සන්න හම්බෙන්නේ මේ රජ්ජුරුන පණිඩයක් හරින්න රජ්ජුරු අත ගැහුවොත් පෙට්ටිය උස්සන්න පුළුවන් කිය. පස්සේ රජ්ජුරු අර විදිහට පෙරහැර කඩන ඇවිල්ලා මේ චිතකෙට අත තිබ්බට පස්සේ මේ දේහයට අත තිබ්බට පස්සේ ආධානය සිද්ධ වුණා. ඒක ඔක්කොම දැනගත්තලු මේ ස්වාමීන් වහන්සේ රහතන් වහන්සේ තමක් නමක් තමයි. නමුත් ඒක එලිවෙන්න ඇරියේ අපවත් වුණාට පස්සේ. අර පොඩි ආමතුරුවක් දන්නේ නැහැ. පොඩි ආමතුරු දන්නවා සිල්වන්තයි ගුණවන්තයි කිය. හැබැයි ඒ ස්වාමීන් වහන්සේ විකාරයක් කරනවා රජ්ජුරෝ වරදොල රජ්ජුරෝ දැනගත්තොත් රහතන් වහන්සේ නමක් කියලා කරදරයි. ඉතින් ඒක නිසා ඒ විවිකයට කැමතියි. ශුන්‍යagaraට කැමතියි. හැබැයි කාටවත් ඒ කියපන්න යන්න එපා. දැනගත්තොත් කවුරු හරි ඒක මොන විදිහින් හරි අවුල් කරලා දාගන්න මොකද තමන්ගේ ශූන්‍යාකාරයේ කැමැත්තට හරි බාධායි තව කෙනෙක් ඒක දැනගෙන ඒකට ලාභ සත්කාර දෙන්න පටන් අරගත්තා. ඒ නිසා ಗುಣ වඩන්න ඕනේ. භික්ෂුවක් ಗುಣ වඩන්න ඕනේ. හැබැයි ಗುಣ වසාගෙන ජීවත් වෙන්න ඒකට අපි කියනවා නිහතමානීකම කියලා. නැත්නම් අහිංසකකම කියලා. ඒ අහිංසකකමක් හෝ නිහතමානීකමක් ගන්න බෑ සදාචාරවාදියාට. සදාචාරවාදී හැම වෙලාවෙම අනුන් තමන් මැන මැන කර කර විවේචනය කර කර ජීවත් වෙන කෙනෙක්. නමුත් ඒක නම් සීලේ මට්ටමට සදාචාරය යම් ප්‍රමාණයකට උදව් කරනවා. සමාධියටත් යම් ප්‍රමාණයක් උදව් කරනවා. ඊට පස්සේ සදාචාරවාදී කරදරයක් වෙනවා විපස්සනාවට. හරියටම අරමුණ මෙනෙහි කරමින් මෙනෙහි කරමින් අරමුණ වශී කරගත්තට ඉබේ මෙනෙහි නොකර යන්න පුළුවන් වෙලා වෙනකොට මෙනෙහි නොකර භාවනා කරන තරම් යෝනිසමංචකාරයක් නැත්තම් සෙල්ලක්කාරකමක් නැත්තම් අර මෙනෙහි කිරීමම ඉදිරි භාවනාවට බාධාවක් වෙනවා. ඒක නිසා මෙනෙහි කිරීම කියන එක සීමිත වටිනකමක් ඇති එකක්. අවශ්‍ය වෙලාවට පාවිච්චි කරන්න. ආධුනික විශේෂයෙන් පාවිච්චි කරන්න. නමුත් යම් දවසක භාවනාව අනා අනා අනායාසව වෙන්න පටන් ගත්තොත් මෙනේ නොකර යන්න පුළුවන් ඒක උත්සාහ කරලා බලන්න ඕන. සදාචාරවාදීර කවදාකවත් කරන්න බෑ. එයා ඒක මෙනේ කර කර ඉන්නවා. එයා හිතන්නේ මෙනේ කිරීමයි භාවනාව කියන්නේ කියලා. ඒ නිසා හරියට තැනට ගිහිල්ලා ඒක නොකර ඉන්න නම් මේ භාවනාව ප්‍රත්‍යක්ෂ කිරීමේ ප්‍රත්‍යක්ෂණය කිරීමේ අද්දුට ප්‍රත්‍යක්ෂය දැනගැනීමේ ආතාව තියෙනවා. ඒ නිසා ඉතින් යනකොට අතාරිනවා. ඒ වගේම මේ අපි හැදිලා තියෙන යම් සංස්කෘතියකනේ. ඒ සංස්කෘතිය අපිට උගන්වලද හොඳ නරක ටිකක් තියෙනවා. සදාචාරය කියනවා අපි සංස්කෘතිය ඕක අරගෙන යන්න බෑ නිවනට. ඕක එක තැනකට ගියාට පස්සේ හැලෙනවා ඒ චිත්ත විසුද්ධියකදී. ඊට පස්සේ ඒ චිත්ත විසුද්ධිය නැත්නම් ආයෙත් අපි සදාචාරය කරු කරන්න ඕනේ. ආයෙසරයක් යන්න ඕනේ නැත්නම්. ඔහොමම ගිහිල්ලා ගිහිල්ලා ගිහිල්ලා බලන්න ඕනේ. අපි මේ සිංහල බුද්ධ ධර්ම කියලා ඔළුවේ තියාගෙන ඉන්න එක. එහෙම නැත්නම් මේ මම විතරයි දන්නේ අනික ගොල්ලෝ දන්නේ නැහැ කියලා තියෙන මේ අසපුරුෂ ගති යම් මට්ටමකට යනකම් අපිට බලපාන. එතනින් එහාට ගියාට පස්සේ ගෝයන් කැපුවට පස්සේ හරකුණ්ඩේ යන්න දෙන්න ඕනේ. ඇති නිසින්ද කන්න. ඒ වෙලාවටත් ගෝයන් කපල නැති කුඹුරක් කන්නා වගේ වනාතෙම එලවන්න ඕනේ හරක්. ඒක බුදුරජාණන්සේ එලි කළා දීලා තියෙනවා. ඒක නිසා අපි ශූන්‍යකාරයේ අබිරමණය කරනවා කාටවත් කියන්නේ නැහැ. පුළුවන් තරම් ජීවිතය ගත කරන්න ශූන්‍යකාරට බරව. හැබැයි එහෙම කරන්නේ නැති කනට දොස් කියන්න යන්නෙත් නැහැ. අන්න ඒ විදිහට මේ දේ පාවිච්චි කරන්න ඕනේ කොතනද නැද්ද? එහෙම නැත්නම් උපසම්පදා මාළේ කියලා දෙන මේ කරණීය අකරණීය ටික ඒක ගියත් අන්දෙච්චර එක හඳුන්වා දීමකින් නෙවෙයි මම මේ කතා කරන්නේ මේ කරණීය අකරණීය ටිකේදී මේක කියවනකොට මම පැවිදෙන්න ඉස්සලා මේ සූත්‍රේ මට අපිට මහත්ති කියලා දුන්නා පැවිදුණාට පස්සේ උපසම්පදාමාලකේදී මේ ටික කියවනවා. කියවනකොට මම හිතනවා දැන් එක තැනක් කියනවා මේ කච්චින කොමේ ශුන්‍යාගාරේ අබිරමාමේති. උපසම්පදාමාලක කියන එක කිව්වොත් ඇඟෙන්න අර අන්දුම් අන්තිම මට්ටමේ අපි ඊගාවට කියන්න හදන මේ පච්චිමේ යාමේ Tamange තියෙන ಗುಣ ධර්ම ටික පස්චිම කාලේ කලින් හෙලිදරව් කෙරුවොත් ඒක තමයි 10 වෙනි එකට ඉන්නේ ඔය මේ දසධම්ම සූත්‍රයේ හෙලිදරව් කිරීමේ ඔලමුලකමට වැඩෙනවා. එනිසා ಗುಣ වඩන ගමන් ಗುಣ වසහාගෙන ජීවත් වෙන්න ඕනේ. හැබැයි අපි කවුරු හරි එම වසහාගෙන ගුණයක් වැඩුවත් ඒ සුවඳ අල්ලන්න පුළුවන්. ඒ සුවඳ අල්ලන්න පුළුවන්. ඒක පොඩි ළමයටත් පුළුවන්. මිත්‍යා දෘෂ්ටිකට පුළුවන්. එල්පී සුවඳ දිගේ තමයි අපි යන්නේ. ගොඩාක් කල් යනවා එයා මේ ඔන ගුණේද රකින්නේ කියලා දැනගන්න ඒ ජීවිත පරිශ්‍රණින් ඉන්න ඕන. ලොකු සාංශය ඇසුරු කරනකොට පුරේ පණ්ඩිත සාංශය ඇසුරු කරනර මම ඇස් දෙක මැදිවට නළලෙත් ඇහත් තියාගෙන බලන්න හිටියේ. මේ ගුණවතුන් මේ උත්තරමෙන් වහන්සේලා ගත කරන හැම වෙලාවෙම කරන හැම වැඩකදීම ආදර්ශයක් තියෙනවා. මගේ තියෙන කලබල ගතියත් එක්ක බලනකොට පුදුමාකාර චරිත දෙකක්. ඔබ දැකීමෙන් මා පිං කළ බව හැඟුණි. ඉව දකින්න හම්බුණත් ඇති ඉදිරි පිටයි නැති පිටයි හැම වෙලාවෙම ගත කරන්නේ ආදත්ත චරිත. ඉතින් මං කව ලොකු සාන්දිට ඕකනම් මල වාතයක් ස්වාමීන් වහන්සේ මට ඔය භාවනා කරන වෙලාව නම් ඉන්න පුළුවන්. අනික් වෙලාවේ නටලා කියලා ඉන්න ඕනේ. නගලලා කියලා ඉන්න ඕනේ. ඒක නිසා මේ ඔබ වහන්සේ කොහොම මේ කරනවද දන්නේ නැහැ. ඊට පස්සේ කිව්වා නම අපි භාවනා කළ නිවන් දකින්න කෙනෙකුට වෙනම දෙයක්. අපි මැරලා ගියාට පස්සේ ඉතුරු වෙන ආදර්ශය මොකක්ද කියලා පොඩ්ඩක් කල්පනා කරන්න කියලා. දිනු පෙරදුන් නෙමෙයි අපිට අවශ්‍ය වෙන්නේ. මරණ ඉවරුණාට පස්සේ අසවල් ජාති පුද්ගලික මේක ජීවත් වුණා. ඒ මනස ගත කළ ජීවනයේ පෙන්වන්න තිබුණ ජීවන රංගනය භූමිකාව මේකයි කියන එක නිතර කල්පනා කරන්න කියලා. ඒක තමයි මේ මේ ගතම් බෝධාසමේ රත්ත්‍ින් දිවා වීතිපතන් තීති. ඒ නිසා තමන්ගේ සාසනයම නෙවෙයි. සෑහෙන දුරට බලන්න ඕනේ මේක බලාගෙන හැඩ ගැහෙන කෙනෙක් ඉන්නවා. පැවිද්දා කියන්නේ එහෙම කෙනෙක්. ඒ නිසා පැවිද්දත් නිවිච්ච සනසිච්ච කෙනෙක් වෙන අතර අසූදුටුවන්ටත් නිවීම සනසීමක් ඇති කරන විදිහට ගත කරන්න ගියොත් අපි පැවිදි වීමේ අතිරේක ලාභ ලබනවා. එහෙම නැතුව අපි කොහොම ගත කරුවත් එකයි අපි මේ ජීවිතේ ජය ගන්න ඕනේ. ජීවිතේ සැප විතරක් ලබන්න ඕනේ යසස විතරක් ලබන්න ඕනේ කියන පැත්තට ගියොත් අපිට අෂ්ටලෝක ධර්මේ කම්පා නොවීමේ තියෙන අර තලතුණකම කරගන්න හම්බ වෙන්නේ. ඒක නිසා ಗುಣ වඩන ගමන් මේ විදිහට ಗುಣ වසාගෙන ජීවත් වෙන්න ගියොත් මේ තේරවාදයේ අවුරුදු 2600ක් මේ දක්වා අපිට ඇවිල්ලා තියෙනවා ඉස්පිල්ලක් පාපිල්ලක්වත් අඩුපාඩුවක් නැතුව. ඉදිරියට ගෙන යෑමේදී අපිට අර දීපංකර පාදමූලයේ ඒ තාපසයා වැටෙනවා වගේ කියන්න පුළුවන් ශාසනය තව පොඩ්ඩක් මගේ පිටකොන්ද උඩින් එහා පැත්තට යේවා මඩ පාග ගන්න නැතුව සරුවත් chance වඩනවා වගේ අපිට ජීවිත පරිත්‍යාග කරන්න පුළුවන්. ඒ පරිත්‍යාගයේ හැම සතිවර්ණ චිත්තක්ෂණයකම වෙනවා. අප්‍රමාද වෙන හැම චිත්තක්ෂණයකම වෙනවා. ඒ නිසා තමන්ගේ ශාසනයත් බාහිර ශාසනයත් දෙකම බලලා මේ ගෙන යන වැඩපිළිවෙලේ සතිය දාතුරටත් වර්ධනය කිරීමට අද දවසේ ධර්ම දේශනාවත් හේතු ආසනාව වේවා කියන ප්‍රාර්ථනාවයි ධර්ම දේශනාව මෙතෙන් නතර කරනවා ශිළු දෙනා වහන්තේලාට පාතක මාතුරුන්ට සැනසීම උදා වේවා කියලා ප්‍රාර්ථනා කරමි